ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා අපි පැය එළඹිලා තිනවා සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච්ච බාරහාරෝ පුග්ගලෝ තිස්ස වචනියං යෝ යං ආයස්මා එවන්නාමෝ එවං ගොත්තෝ අයං උච්චති භික්ක වේ බාරහාරෝ තීති ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ අපේ 68 වන භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම දේශනාවට සම්බන්ධ වීමෙන් මතු කරගත්ත මතක් කරගත්ත අපි මේ වැඩමුළුව සඳහා නැත්නම් 68 වෙනි භාවනා වැඩමුළුව සඳහා සර්වචනාංශ විසින් දේශනා කරන්නට ඉච්ඡ බහාර සූත්‍රය සංයුත නිකායේ තුන්වෙනි කොටසේ භාර වර්ගයට අයිති පළවෙනි සූත්‍රේ භාර සූත්‍රය ඉදිරියෙන් තියා ගන්නවා කියලා. ඒ මතින් අපි මේ වැඩමුළුවට කරගෙන යන වැඩේට කරගෙන යන භාවනා කෘත්‍යයට අවශ්‍ය දැනුම සුතමේ ඥානය සම්බන්ධ කරගන්න. ඒ බාහිර සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ පොරොන්දු වෙනවා සංඝයා වහන්සේලාට බාහරංච වෝ භික්ඛවේ දේශිසාමි බාරහාරෝච බාරහාරංච බාරදානංච බාර නික්ඛේපංච තං සුනාත දේශිසාමි කියලා මහණේ අද දවසේ පාඩම මේ භාරය කියලා කියන මොකද්ද කියන එක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බාරහාර කියන එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. භාර දාන කියන එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. භාර නික්කේප කියන එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. සංඝයා වහන්සේලාගේ කුතුහලය, උනන්දුව, අවධානය කුප් අවසල ගන්න. ඊට පස්සේ ਸਰුවචනාංශ මේ විදිහට උද්දේශ වශයෙන් මාත්‍රිකා තියලා නිද්දේශ වශයෙන් එකක් එකක් අතමෝච බික්වේ භාරෝ මේ කියන පසුබිමේ මේ සූත්‍රයේ නිදාණයට අනුව භාරය කියන්නේ මොකද්ද? ඊට පස්සේ සර්වචනාංශි මුත්‍ර දෙනවා පංචපාදානා පංචපාදානඛණ්ඩා තිස්ස වචනීය. මේ භාරය කියන එක මම මේ සූත්‍රීලා මතක මතක් කරන්නේ පංච උපාදානස්කන්ධයටයි. කතමේච පංච මොකද්ද මේ කියන පහ රූප උපාදානඛණ්ඩෝ වේදනුපාදානක්ඛන්‍தෝ සංඤ්ඤුපාදානක්ඛන්‍தෝ සංඛාරුපාදානක්ඛන්‍தෝ විඥානුපාදානක්ඛන්‍தෝ අයං උච්චති භාරෝ එතකොට එක එකනාට විස්තර කරලා දෙනවා භාරය කියන්නේ මොකද්ද කියලා භාරය කියලා කියන්නේ එක එක්කෙනෙක් යම් රූප කොටාශයක් අල්ලබදාගෙන රූප කොටාශයක් මම කියාගෙන ඉන්නවා නම් ඒක යාට බරක් යම් වේදනා එනත යම් විඳීම් මේක මම කියාගෙන එනකොට කැමැති වෙලා අල්ලවදාගෙන ඉන්නවනම් නැත්තම් යම් දුක් වේදනා කොටසක් එනකොට අකමැති කියලා එකට වෛර කරනවනම් ඒ දෙකම සුඛ වේදනා දුක් වේදනා දෙකම ඒ කෙනාට බරක් වෙනවා ඒ කෙනාට චිත්ත පීඩාවක් වෙනවා හිත කරදරයක් වෙනවා ඒක වේදනෝපාදානක් හන්දයක් වෙනවා එතකොට සංඤ්ඤුපාදානක් හන්දෝ අපි මේ ලෝකේ යමක් හඳුනාගෙන තියෙනවා නම් මේ ස්ත්‍රියාවක් මේ පුරුෂයෙක් මේ කහ පාට මේ නිල් පාට මේ හතරැස් මේ රවුම් මේ කෝණාකාර කියලා යමක් හඳුනා ගැනීමට යම් සංඥාවක් තියලා තියෙනවා නම් වෙන මොකටවත් නෙමේ සංඥා තියාගත්තේ කාමෙටමයි. ඒ නිසා යම් සංඥා කොටක් අපි කරපින්නගෙන ඉන්නවනම් ලකුණු තැබීමක් මත්තේ හඳුනා ගැනීම සඳහා ඒක එහාට බරක් වෙනවා. ඒ වගේ මේ තැබූ ලකුණු අනුව නැවත ඒ දේ හඳුනා ගන්නවනම් ඒකත් යාට වරක් වෙනවා. මොකද මේ දෙකම කෙරෙන්නේ තණ්හාවටමයි වෙන මොනකටත් නෙවෙයි. ඒ සංඥාව බරක් වෙන බව තේරෙන්නේ උසස් පෙළ නැත්නම් විශ්වවිද්‍යාල පන්තියේ පාඩම් කරන එකනට තේරෙනවා. මේ කුණු කන්දලයක් කරේ තියාන ගිහිල්ලා විභාගෙට ඉස්සලා දවසේ ඒක වමාරනකොට විභාග වෙලාවේදී මොන වැඩක්ද මේ කියලා මොන මොන අපරාධයක්ද මේ කියලා මුලේ තී මුලේ ඇති කෙනෙකුට නම් තේරෙනවා. මොහොත ඒක තේරෙන්න දෙන්නේ නැහැ. තේරෙන්න අරින්නේ නැහැ. මොකද පාස් වුණාට පස්සේ සහතිකයක් දෙනවනේ. ඒක තව සංඥාවක්. පෙළ වුණාට පස්සේ වාකනවනේ, ගඟේ පනිනවනේ, කොච්චර බෙල්ල දිනවනේ. ඒක තව සංඥාවක්. ඉතින් අර සංඥාව තව විශාල සංඥාවක් වෙයිලා ඊට පස්සේ තව විභාගයකට යනවා. ওই විදිහට මේ සංඥා ගොඩක් ගිනවා. ආයෙම අරනවා. මේක සරුවචනසේ ආඳුරනවා. සංයුපාදානක් හන්දේ. සංඥා කොටසක් එක්කෙනෙක් මේ මගේ විශේෂේෂ්ඨය කියලා මම විශේෂණය කරන අංශය කියලා ඒ සංඥා ප්‍රමාණය අහුලමින් ගිලිමින් මුළු ජීවිතේම ගත කරනවා. ඊට පස්සේ තව සභාවකට ගියාම රාජ්‍ය සභාවකට සංඝ සභාවකට උගතුන් පිරිසක් ගියාම ඒ සංඥාව අමාරනවා. මෙන්න මේ ටික පිළිවෙලින් මට කියලා දෙන්න දාන්නවා. මමයි මේ විශේෂ නායකයා. මමයි මේකේ ලොක්කා කියලා ඒ සංඥාව අමාරනවා. ඉතින් ඒකටම නාකි වෙලා ඒකෙන් මැරලා යනවා. මේකට කියනවා සංඥා උපාදානක් හන්ද කියලා. එන සංඛාර උපාදානස්කන්ධ කියලා කියන්නේ නිර්මාණ. අපි ජීවිතය පුරාම එක එක නිර්මාණ හදනවා. කිසිම දෙයක් තියෙන විදිහට කැමති නෑ. ඒක හැඩ දානවා, කොන් කඩනවා, මට්ටම් කරනවා, උපමට්ටම් කරනවා, රූපලාවන්‍ය කරනවා, ආලවට්ටම් කරනවා. මුළු ජීවිතේම ඕක තමයි කරන්නේ. ඊට පස්සේ කරපු දේවල් මේ මගේ නිර්මාණයක් කියලා ආඩම්බර වෙනවා. එනත මගේ නිර්මාණය කවුරුර කැඩුවයි කියලා කනගාටු වෙනවා. ඉතින් මේ පොදිය කරේ තියාගත්තාම ඒකට කියනවා සංඛාරුපාදානස්කන්ධ කියලා රැස්කිරීම ගොඩක්. එක එකන තම තමන් කරගත්ත දේවල් සහතික ගහන බිත්ති පුරාට ගහගෙන ඉන්නවා. එහෙම නැත්නම් නමට ඉස්සරහිමුත් ගහ ගන්න. නමට පිටිපස්සෙමුත් ගහ ගන්නවා. මෙන්න මේ මේ කෙරුවාවල් මම කරලා තියෙනවා මම කෙරුමෙක් කියලා. ඒක කොහොම යාට අනිවාර්යයෙන්ම දුකක් වෙනවා. සංස්කාරයක් වෙනවා. කරුමයක් වෙනවා. චේතනා වෙනවා බරක් වෙනවා. ඒ වේදන විඥානුපාදානස්කන්ධය කියලා කියන්නේ මේ කොට මගේ මේක මගේ නෙවෙයි. මේ කොට මගේ හැටියට හරි මේ කොට වැරදි. මේ කොට සભ્યත්වයයි මේ කොටස අසભ્યයි. මේක ධාර්මිකයි මේක අධාර්මිකයි මේක පිං මේක පව් කියලා මේ ලෝකේ තියෙන කොහෙදෝ යන කුණු කන්දලයක් දෙකට බෙදලා ඔහේ රණ්ඩු කර කර ඉන්න. පවට විරුද්ධව පින හඬු කරනවා. සාධාන විසු අසාධාන්නේ රණ්ඩු කරනවා. මගේ දෙයට විරුද්ධව අල්ලපු gedarat එක රණ්ඩු කරනවා. අපේ ආගමත් එක්ක අල්ලපු ආගමත් රණ්ඩු කරනවා. අපේ දේශ සීමාව යට තියෙන ඉඩමත් එක්ක අල්ලපු ඉඩමත් එක්ක රණ්ඩු කරනවා. මේ දෙකට බෙදලා ගහගන්න එක එහෙම නැත්නම් අපේ ශාසනය පැත්තෙන් බලන මේ නිකාය ભેදේ මේ ભેදේ තමයි විඥානයේ එකම කෘත්‍යය. ඒක කවදාකවත් සියල්ල යායට සලකන්න කැමති නෑ. ඔක්කොම එක අම්මගේ දරුවෝ අපි ඔක්කොම නැත්තම් එකම ගංගානංගගේ වැලිතලාවක ඉන්න වැලියට අපි මේ ගහේ තියෙන කැලේ තියෙන ගස් වගේ කියලා මොන තාලකින්වත් කියන්න කැමති නැහැ. අපි හැම වෙලාවෙම කියන්නේ නැහැ මං අරයට වැඩිය උසස් නැත්නම් මං පහත් ඒක නිසා ඒ වෙනස් කළ සලකන එක සලකුම් අභ්‍යාස ලබා ගන්න බලාපොරොත්තු වෙන එක ඒක රෑත් හීනෙත් කල්පනා කරනවා උදිරත් කල්පනා කරනවා දවලුත් කල්පනා කරනවා හැන්දෑටත් කල්පනා කරනවා කොහොමද මම කැපිපේන්නේ කියලා ඒ නිසා විඥානේ මහා බරකින් හැම කෙනෙක්ම පෙළනවා. ඉතින් ඒක පෙලීමක් විදිහට ගන්න දැනෙන්නේ නැහැ. ඒක හින්නේ ආඩම්බරයක් විදිහට. අම්මලාට තාත්තලාට කරගන්න බැරි දේවල් මම කරන්න ඕනේ. අල්ලපු ගෙදරට කරන්න බැරි දේවල් මම කරන්න ඕනේ. ඉතින් කෙරුම තමයි. මේ දෙකට බෙදාගෙන මේක බර කරනවා. ඉතින් මෙන්න මේ පහට මේ රූප කොටසක් මගේ කියා ගන්න කමට යම් විඳීම් ප්‍රමාණයකට මම කැමති මේ සැරමිරිස් තියෙන ආහාර වලට මම කැමති පැණි රහට මම කැමති ඇඹුල් රහට කියලා අපි එක එක කරාට රුචිකත්ව තියෙනවා. ඒ විඳීම් වල දිවට විඳීම් වල තියෙන කනට විඳීම් වල තියෙන රූප වලට ගඳට පහසට ඉතින් ඕක නිසා තමයි මේ අපි ගන්ධව ගඳන වතහැරලා ගිහිල්ලා හම්බ කරන්නේ. මේ වේදනාව ලබන්නේ නැත්තම් මම නැත්තම් අපේ අයට. මේ විදිහට මේ පහ බරක් විදිහට කැඹිරිල්ලක් විදිහට දඩයක් විදිහට ණයක් විදිහට සරුවචනන්සේ පෙන්වනකොට සියලු දෙනාම බුදුහාමුදුරුවෝ දිහා බලන්නේ බොහොම කැසතාලේ. කිසිම సౌందర్యයක් දකින්නේ නැති කිසිම ලස්සනක් දකින්නේ නැති කිසිම නිර්මාණශීලියක් දකින්නේ නැති කිසිම අභිවෘද්ධියක් ගැන කතා කරන්නේ නැති කෙනෙක් විදිහට සරුවචනන්සේට හරියට දොස් කියනවා. මහා මුස්පේන්තු ආගමක් ගැන කතා කරන්නේ. මම පාලු කරන ආගමක් ගැන කතා කරන කෙනෙක් කියලා ඒ සරච්චලා බාලාවට hina වෙලා ඒ ඇත්ත තමයි මම බොහොම පහත් කළ සලකනවා තමයි මේ කෙලෙස් වලට මම පහත් කළ සලකනවා තමයි මාර්ගපාක්ෂික ධර්ම වලට ඔය කියන කතාව නම් ඇත්ත තමයි කියලා අර ඒකත් කරටක් දාගන්න. උඹට තේරෙන්නේ ඔබ මෝඩයා කියන්නේ නැහැ ඇත්ත ඇත්ත ඇත්ත. ඔය කියන කතාව ඇත්ත. මමත් අකමැති මාත් පහත් කළ සලකන තමයි. හැබැයි මම පහත් කළ සලකන්නේ කෙලෙස් වලට, දුස්චරිත වලට කියලා. මේ භාරය හඳුන්ලා දුන්නාට පස්සේ පැවිද්ද ලැබපු යෝගාවචරකම ලැබපු භ්‍රමචාරියට කැමැති තපසට කැමැති කෙනාට මෙතෙක්කල් මේ සාදරෙන් බාරගත දේ මෙතෙක්කල් ආශාවෙන් බාරගත දේ දිහා ගැරන්ටි හැවක් වාගේ එහෙම නැත්නම් බලුකුණක් වගේ නැත්නම් අසුචියක් වගේ නැත්නම් වමනයක් වගේ මේක දිහා බලන්න පටන් ගත්තාම ඉතින් පුදුමාකාර ලෙඩ රාශියක් එනවා. මේක හරිම සාධාරණයි. මෙතෙක් කල ආසාවෙන්, ප්‍රේමයෙන්, ආදරෙන්, කරුණාවෙන් දක්ව දේවල් දිහා මේ විදිහට බලන්න පටන් ගත්තාම භාරයක් විදිහට සලකලා බලන්න පටන් ගත්තාම ඒ පුද්ගලයාගේ අඩියෙම ඉඳලා පතුලේ ඉඳලාමයි රුචි අරුචිකම් වල ප්‍රධාන වෙනසක් එන්න පටන් ගන්නවා. එකක් තමයි Taman තුල මේ දේවල් දිහා පෙර නොඇසු පෙර නොවිරු ආකාරයට බැලීමේ දෘෂ්ටි කෝණයක් හට ගන්නවා. ඔක්කොටම නම් හට ගන්නෑ. ඒක සාදර වෙච්ච එකකට හට ගන්නව தත්වෙටපත් කරගන්න බැරිත් නෑ. ඒකත් අමාරුයි. ඒකත් ගඟ දිගේ ඉහළට පීනන ගමන. දෙක මේ දේවල් භව සම්පatti, උපදි සම්පatti, පෙරපින මගේ ශක්තිය මගේ ධෛර්යය මගේ උරුමය කියා ගන්නා වූ සියලු මණික් ලෝකවාසීන් එක්ක සම්බන්ධය පැවැත්වීම ඒ වාගේම දුෂ්කරයි. කිසිම කෙනෙක් මේ විදිහට කල්පනා කිරීම මේ දේවල් බහාරයක් විදිහට සලකලා බැලීම සෞඛ්‍ය සම්පන්න කල්පනාවක් සම්මාදිට්ඨියක් යෝනිසෝමනසිකාරයක් කියලා සලකන්න කැමති නෑ ඔක්කොමලා හිතන්නේ මෙයාට වයර් මාරු වෙලා වගේ කියලා. ඔළුව අප්සෙට් ගිහිලා වගේ මේ මේ දේවල් එක්ක මොකද මේ විදිහට බලන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ කෙනා දිගටම යෝගාවචරකම රකින්නවනම් දිගටම භ්‍රමචර්යය රකින්නවනම් දිගටම මහානකම රකින්නවනම් දිගටම තපස රකින්නවනම් ඒකයි මේ ලෝකේ ආශ්චර්යමත් වැඩි. මේ තරම් මුළු ලෝකෙම මේ කුණු කන්දලයට සම්පත්තියක් කියන මේ කුණු කන්දලයට පෙර පිනක් කියලා කියන වාසනාවක් කියලා කියන බූදලයක් කියලා කියන දයායාදයක් දෑවැද්දක් කියන ලෝකේ මේක බලුවමනයක් මේක ගැරන්ටි හැවක් මේක අසුචියක් මේක වමනයක් වගේ දකින්න බලන දැක්ම පවා පුදුමාකාර වෙනසක් ඇති කරනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ ලොකු ඥාන්සේ සඳහන් කරනවා මේ සාවිශාල දුෂ්කර දෘෂ්ටි කෝණයක් යෝනිසමනස්කාරයක් වඩන්න හදන යෝගාවචරය දිහා කාමභෝගී පුද්ගලයා දකින්නේ කතා කරන්නේ කතා කරන්නේ ආමන්ත්‍රණය කරන භාවනා පිස්සයි කිය. මේවට භාවනා පිස්සු ඇදලා කිය. ඒ නිසා සරුවත්යන්සේ සඳහන් ලොකු ස්වාමීන්සේ සඳහන් කරනවා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් සාදු සම්මත මෙවැනි යෝනිසමංචකාරයක් සම්මාදිට්‍යයක් තනා වඩා ගන්න හදන යෝගාවචරය දිහා අද සමාජයේ කෙලපිරිච්ච padikkamakata තරම් වස්සල කන්නේ නැහැ කියලා. අන්න එවැනි බාහිර පරිසරයක් තියේදී ගොඩම්මගේ සැලකිලි ලැබෙද්දී හැඳි මිටෙන් බෙදද්දී මේ යෝගකම රකින්නවා කියන එක. ඒ නැත්තම් ඒ ගත්ත වත, ඒ ගත්ත ප්‍රතිපදාව, ඒ ගත්ත චර්යාව දිගට රකින්නවා කියනකොට දෙවියන්ට දේවාසන වල ඉන්න බැරුව යනවා. බ්‍රහ්මයන්ට බ්‍රහ්මාසන වල ඉන්න බැරුව වෙනවා. සක්‍රේත සක්‍රයාට ඒ පණපුල්ලාසනේ ඉන්න බැරුව උණු වෙන්න පටන් ගන්නවා. අනී මේ සරුවචන් වහන්සේ කියන දේ අහලා මේ තලෙන් එකෙක් මේ දේ කරගෙන යනවායි කිය. කිසිම උසස් කෙනෙකුට උසස් ආසනයක ඉන්න බෑ. යම් කිසි කෙනෙක් මේ භාරය දැනගෙන කටයුතු කරනකොට දෙයියන්ට ගස් උඩ ඉන්න බෑ. දෙවියා මේ භූමාණ්ඩ දෙයියන්ට දෙවියන්ට දෙව්තලවල ඉන්න බෑ. බ්‍රහ්මයාට බ්‍රහ්මතලවල ඉන්න බෑ. මිනිස්සෙක් මේ හරියට භාරයේ තේරුම් අරගෙන ඒ භාර නික්ෂේපේ වෙනස කටයුතු කරනවා කියලා කියනකොට. නමුත් අපි ඊයේ සාකච්ඡා කරේ මේ විදිහට රූපය භාරයක් වෙන හැටි. ඊට පස්සේ බුදුසෙන් සෙනවා මේ බාරහාර කියන වචනේ බාරහාර කියලා කියන්නේ මේ බර ඔසවාගෙන යන්න මීහරකා කවුද ඒකට කියනවා පුද්ගලෝ කියලා පුද්ගලයයි කියලා අපි යමෙකුට කියනවනම් පුද්ගලෝ තිස්ස වචනීය පුද්ගලයයි කියලා කියන්නේ මේ බර ඔසවාගෙන යන මේ අමනයට මේ මෝඩයට මේ මීහරකට පුද්ගලයෝ කියනවා බුදුසෙන් කියන්නේ මේ බර උසන්නන පව් මේ මෝඩයා. එහෙම නැත්නම් බූරුවා කියලා කියන්නේ. ඒ බූරුවාට බුදුරජාණන් කියනවා බුද්ගල කියන නම තමයි ලෝකේ විවහාර වෙන්නේ. යෝයන් ආයස්මායම් කිසි ආයස්මතුන් වහන්සේ නමක් මෙවැනි නමක් සහිතයි. ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ මෙන්න මේ නම ඇති මෙනි ගෝත්‍ර ඇති අසවල් ආයස්මතුන් වහන්සේ කියලා කියනවා උබරාදිනකේ තමයි. ඕනම කෙනෙක් මේ ලෝකේ නමක් කියලා අහවල පුද්ගලයයි කියලා කියනවනම් පුද්ගල නාමය ඒ අපායට තීන්දුවෙච්ච එකාගේ බෙල්ල එල්ලපු ලේබල් එකක් වගේ. හෙට මරන් ඉන්න හරකෙක්ගේ බෙල්ලෙල්ලුවොත් ලේබල් එකත් අහවල් දවස දාලා ඒ ඌ එක පදක්කමකට සලකයිද? දන්නවනම් මං හෙට මරණ්ඩයි මේ ලේබල් කරලා තියෙන්නේ කියලා. ඌට කොච්චර බයක් වෙයි? දන්නේ වගේ තමයි පුද්ගල නාමය අපිට ලැබෙන්නේ. අපි භාරයක් දරන නිසා. මේක සමහර වෙලාවට විස්තර කරනවා පුද්ගල කියන නම වැටෙන්නේ ඕනම වෙලාවක අපායට යන්න පුළුවන් කෙනාට. මෙතන পায় ගස්සගෙන යන්තම් එල්ලීගෙන හිටියට ගැස්සිච්ච ගමන් පුද්ගලයා කියන සතා ඕනම වෙලාවට අපායට එයාගේ gedara වගේ තමයි අපාය. මොකද මෙහි ඇවිල්ලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා පුද්ගල නාමය ලබාගෙන වැඩිම රූප වඩනවා. වැඩිම රූප එකතු කරනවා. වැඩිම සැප හොයාගෙන වේදනා ස්කන්ධේ වඩනවා. වැඩිම සංඥා උපේනවා. කීර්ති නාම, ඩිග්‍රීස්, නම්බුනාම එහෙම නැත්නම් එක එක තානාන්තර බැජ් එල්ලගෙන පදකම් ලබාගෙන වැඩි වෙන්න වැඩි වෙන්න අපායට බර වැඩි වෙනවා. ඒ වගේම වැඩි වැඩියෙන් නිර්මාණ කරනවා. හැම හන්දියකම නම ගහ ගන්නවා. හැම තාප් එකම නම ගහ ගන්නවා. මේ දවස්වල තාප් වල සෑහෙන hina වෙන කට්ටිය ඉන්නවා. ඒකටවත් වැඩිය හැම කෙනාම හරි කැමති මේ මගේ නම ලොකු ගලක කොටලා තියාගෙන ඉන්න ගිය පාරේ උරුලෑවා ගිය පාර වගේ ගන්ධස්තරයි. ඒ සංස්කාර වල හැටි. Taman කක්ක ගන්නවා විතරක්මදි යන පාරෙත් ගන්ධස්තරයි මැරුණත් ගඳ ඉතුරු වෙනවා. මොකද මොකක්වත් තියන්න දෙන්නේ නැහැ. මගේ තාලෙට හදපු නැති මට ඕන තාලට හදපු නැති මගේ නිර්මාණශීලීත්වය නැති ඒ ඒවා සංස්කාර ස්කන්ධය කරගන්නවා එතකොට විඥාන ස්කන්ධය මෙහෙම නම්බුකාර මට සාමාන්‍ය විදිහට සලකන්න බෑ මට විශේෂයක් ඕනයි කියලා ඉතින් මේ ටිකෙන් බහාරයේ තේරුම් ගන්නට භස්සාකාරයකින් අපි විග්‍රහ විභාග විෂිතුරු කරගත යුතු නමුත් ඊ අපිට කාලේ හම්බුනේ මේ රූපස්කන්ධය ගැන පොඩ්ඩක් කතා කරන්න විතරයි. ඒකත් ඒකත් සාමාන්‍ය සරල සංක්ෂේප විස්තරයක්. අද ඒ මතින් මේ බාරය ඔසවාගෙන යන්න. මේ බර කරේ තියාගෙන බැරි බර කරේ තියා දෙපයට වාරු ඇරන් අදින එක කවුද කියලා බුදුරජාණන්සේ අහලා කියනවා පුද්ගලයයි කියලා. මේ ලෝකේ ඉන්න හැම පුද්ගලයෙක්ම බරක් ඔසවගෙන යන්නේ. මොකද මේ මිනිස්සේ අනිවාර්යයෙන්ම තමන්ගේ රූප ටිකට කැමති. පුද්ගලයෙක් හැම කෙනෙක්ම තමන් සැප විඳින්න යම් යම් විඳින් විඳින්න කැමති. හැම කෙනෙක්ම තමයි හඳුනා ගන්න කැමති. ඒ විතරක් නෙවෙයි මගේ කියලා කොට්ට උරෙත් නම් ඉලක්කම් ගන්න. එහෙම නැත්නම් පෑනෙත් අකුරු කොටා ගන්න. හැම තැනම ලේබල් එකක් දා ගන්නවා. මොකද අනික් කට්ටියත් එක පැටලුනොත් එහෙම හරි කරදරයි කියලා නංගා ගන්න. ඒ වාගේම ඒ පුද්ගලයා ඕනම කෙනෙක් නිකම්ම නිකන් ඉඳලා මැරිලා ගිහිල්ලා බෑ. මම මොනවා හරි ලෝකෙට නිෂ්පාදනය කරන්න ඕනේ කියලා මේක ගඳ ගස්සනවා. මේක සංස්කරණය කරනවා. ඒ වගේම තමයි මේ මිනිසයා මේ මෙහෙම රූපයක් සහිත මෙහෙම විඳීම් සහිත මෙහෙම හඳුන්වීමක් සහිත මම කියන එක අනික් කට්ටියගේ වෙන් කර දැක්වීමට පුදුමාකාර ප්‍රයත්නයක් කරනවා. ඒ දේ කරන කෙනාට කියනවා බාරහාර වෙනවයි කියලා. දැන් අපි ලංකාවෙත් තියෙන බාරහාර කියලා එකක්. බාරහාර වෙනවයි කිය. ඉතින් කොයි කෙනත් බාරහාර තමයි බලන්න ගියා. හැම පුද්ගලයෙක්ම පුද්ගල නාමයට ගැලපෙන ඕනම කෙනෙක් බාරහාරයි. ඉතින් ඊට පස්සේ සරුවචන්ස පින්නවා මේ බාර දාණය කරන්නේ කවුද? මේ මිනිස්සයා මේ බාරහාර කියන தത്വයටපත් කරන්න යාට මේ භාරකම භාර ධූරකම නැත්තම් ධූරය මේ භාරය ඒකේ කරට එල්ලන්නේ කවුද? එයාට ඒක දෙන්නේ කවුද? බාහිර දාන කියලා කියනවා තෘෂ්ණාවට. යායන්තන්න පෝනෝ භවිකා නන්දි රාගසහගතා తත්‍ර తත්‍රාබි නන්දිනි සෙය්‍යති බං සෙය්‍යති දං කාමතන්නා භවතන්නා විභවතන්නා මේ තෘෂ්ණාව නිසයි මේ කොහිදෝ තියෙන රූපස්කන්ධයක් අරගෙන මම කියාගන්න. මේක අපිට පාලනය කරගන්න බැරි ඇවිල්ලා යන යම් වේදනා ටිකක් අල්ලගන්නත් යම් වේදනාවක් ගැන නැතිකරන්නත් දඟලන කෙනා මේ ඒ දේ කරන්නේ තෘෂ්ණාව නිසා. මේ මට මම අසවලාය කියලා නැත්නම් අසවල් වංශේ අසවල් නම් සහිතයි කියලා සංඥාවල් පටබඳ ගන්න කෙනත් ඒ දේ කරන්නේ තෘෂ්ණාව නිසායි. යමෙන් අපි නිර්මාණ කරන්න පෙළඹෙන්නේ. ඒ ගේකුරුළු ගේකුරුළු හදනවා වේයෝ ඒක උඹස් බඳිනවා මීමැස්සෝ මීවද බඳිනවා කොට්ටෝරුව කූඩු හදනවා කුරුල්ලෝ කැදලි හදනවාගේ අපිත් යම් යම් නිර්මාණ කරනවා අපි ඇඳුම් නිර්මාණ අපිට තියෙනවා ආහාර නිර්මාණ කරනවා ගෘහ නිර්මාණ කරනවා මේ සකස් කිරීම සේරම කරන්නේ තෘෂ්ණාව නිසා එච්චර මහන්සිල ලබාගත්ත මම නිකමෙක් නෙමෙයි මම වෙනම කෙනෙක් මම සුවිශේෂ කෙනෙක් කියලා ඊට පස්සේ ඒක ඔසවා තබා ගැනීමට විඥානයේ වශයෙන් බෙදනවා මේ ඔක්කොම යටින් තෘෂ්ණා වැඩ කරනවා ඒක වැඩ කරන්නේ කොහොමද සෑම පුද්ගලයෙක්ම කාමරාජිනියගේ කාමරාජ දානියේ බත් බැලියෝ කඹරනවා දාසයෝ නිරිසත්තු උදේ ඉඳලා හැන්ද වෙනකන් තම තමන්ගේ ක්‍රමවලට ඉටි රූප රැස් කරනවා ඉතින් විවිධ වේදනා ලබනද නින්දෙදිත් කල්පනා කරනවා, හීනෙමුත් කල්පනා කරනවා, නින්දර කලිමුත් කල්පනා කරනවා, නින්දර පස්සෙත් කල්පනා කරනවා. ඒ වගේම තමයි සංඥා යම් යම් විශේෂ හඳුනා ගැනීම සඳහා ලකුණු තබා ගැනීමට ඒ ලකුණු අනුව නැවතත් හඳුනා ගැනීමට මේ සංඥා කිරීමත් තෘෂ්ණාවතින් ක්‍රියාත්මක වුණාට එහෙම නැත්නම් වැඩේ ආඩම්බරයේ තෘෂ්ණාවට වුණාට මං හිතන්නේ ඒක මගේ නිර්මාණ ශිල්පයක් කියලා. මම හිතන්නේ මේක මට සුවිශේෂී ගතියක්. මට පුළුවන් අනිත් අයට වැඩිය මෙහෙම කරන්න කියලා නිර්මාණ කරනවා බෙදා හදා ගැනීම කරනවා. ඉතින් මේ විදියට උද්දී අමුඩ ගහගත්තාම හැන්ද වෙනකම් සාමාන්‍ය වචනෙන් කියනවා කියන්නේ සඳ උදේ අමුඩ ගහපුවාම සිකුරාද හැන්ද වෙනකම් අමුඩ ගහගෙන වැඩ. සතියන්තේට පන්සල් යනවා. සත්‍යන්තරණ පූජනීය ස්ථාන වලට ගිහලා දෙයයන් ආශ්‍රයට වඳිනවා බුදුන්ට වඳිනවා ආය සඳවුද යමිට ගහපුවාම සිකුරාද හැන්දා වෙනකන් අමුඩේ ගහපු අමුඩේ ලියන්නේ නැතුව ඉතින් කඹරනවා ඊට සත්‍යන්ත ගිහලා ආය පිංකම් කරනවා ආධ්‍යාත්මික වැඩ කරනවා මෙන්න මේ කැඹිරිල්ල මේ තරම් කරා සංසාරේ නොදන්න කාලයක් සරුවචන්සිකිනා මේ බර බිම තියන්න පුළුවන් බර නික්ෂේප කරන්න පුළුවන්. ඒකට දුර නික්ෂේපය කියලත් කියනවා. භාර නික්ෂේපය කියලත් කියනවා. දුර නික්ෂේපය කියලා කියන්නේ සාමාන්‍ය විවහාර වචනේ හැටියට Tamanට වගකීමක් ආවම කරාරිනවා කියන එක. යන කරහැරීමට දුර නික්ෂේපය කියන වචනය පාවිච්චි කරනවා. භාර නික්ෂේපය කියලා කියන්නේ කරේ තිබුණ බර බිම තියෙනවා. ඔළුවේ තිබුණ බර බිම තියෙනවා කියන අදහස. ඉතින් මේ හතර භාරය anu කීම භාර හාර කියන්නේ කවුද? බාහිර දාණය කරන්නේ කවුද? බාහිර නික්ෂේපය කරන්නේ කොහොමද කියන එක අපි මේ වෙලාවේ දාල කේටි සටහනකින් හඳුනාගෙන අපි ඊයේ අඳුනාගත්ත මේ කොහෙද යන රූප ටිකක් මම කියලා අල්ලගෙන මේ හුස්ම ටික ශරීර උෂ්මේ තියෙනකන් අපි ඒකට පහඳින පැහිඳිල්ලත් ඒක දිහා සරුවච්ඡන්සේ රූප රූප කර්මස්ථානයේ හරහා කායනුපස්සනාව හරහා මේ භාරය භාරය වශයෙන් තේරුම් අරගෙන මෙච්චර සංසාර කාලයක් මේ කොහොල්ලබ කල්ලා ගත්තා වගේ අල්ලගෙන තියාගෙන රූපේ ගෙවම් කරන හැටිත් ඒ ගෙවම් කිරීම අනුව ඒ කෙනාට තියෙන හිතේ බරත් හිසේ බරත් අයින් වෙන හැටිත් දවස් 7කින් පොරොන්දු කරලා දෙනවා. දවස් 7කින් බර බිම තියෙන හැටි පෙන්ලා දීලා තියෙනවා. ඒකයි සරුවචන්සික ප්‍රතිපදාවේ තියෙන තෙද. ඒක තාමත්ම තෙදවත් සමීකරණයක් ඒක තේරුම් ගත්තට පස්සේ මේසා කාලයක් බර කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න මම මෙච්චර කල් බර ඔසවාගෙන ඒක ආඩම්බරය කරගෙන හිටියට දැන් බලනකොට ඒක බිම තබන එකයි දක්ෂකම ඒ සඳහා තෘෂ්ණාව තියෙන තාක්කල් බර දරාගෙන අඬාගෙන අඬා අඬා හොගාගෙන ගියාට තෘෂ්ණාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙනකොට බාහිර නික්ෂේපේ වෙන හැටිත් ඒක එතන එතනම අකාලිකවම ඒ කෙනාට ඒකේ සැහැල්ලුව වැටෙන හැටිත් සරුවචනාංශේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණී ඒ කායන මාර්ගයක් තියෙනවා. මේ විසුද්ධියේ පිණිස මොකටද මේ බරබිම තැබීමට. ශෝක පරිද්දවාන සමතික්කමය දුක්ඛ දෝමන සත්ථගමය ඥායස අධිගමය නිබ්බානස සච්ච කිරියාය කතමේ චත්තාරෝ ඉද බික්කවේ බික්කෝ කායේ කායානුපස්සී විහෙරති මේ සතර සතිපට්ඨානය කියන්නේ මේ රූප උපාදානස්කන්ධය වශයෙන් දැනට අත්‍යන්ත වශයෙන් අපි අල්ලන එකක් තියෙනවා මේ මමයා. තමයි අනිවාර්ය වෙන මගේ කය. ඊට බාහිර දේවලුත් අපි අපේ මගේ කියලා අල්ලනවා අපේ කියලා අල්ලනවා. මොකද ਸਰවඥන්තේ මෙතනදී ඒ සම්දිස්ථානයක් විදියට පුරුකක් විදියට මේ කය තමන්ගේ කය දිහා සතිපට්ඨාණයෙන් බලන හැටිත් සතිපට්ඨානයක් නැතුව බලන හැටිත් දෙක සංසන්දනය හරහා සතිපට්ඨානයෙන් තොරව බලන හැම වෙලාවෙම බරට බරක් එකතු වෙන හැටිත් සතිපට්ඨානයෙන් බලන්න බලන්න බලන්න ඒ මෙතෙක් කොසවාගෙන ආපු Tamangeම ආසාවෙන් ඇඟේ බර දාගත්ත කෙනාට ඒ බර අසහනී දුර්විමක් වශයෙන් මානසික ආතතිය අඩුවීමක් වශයෙන් දැවිලි තැවිලි අඩුවීමක් වශයෙන් දරතේ අඩුවීමක් වශයෙන් අස්පනා අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අපි ඔය 62 <clears throat> 63 වගේ වැඩමුළුවලදී කතා කරපු මුල්ලට ගත්ත ඒ චූල ශුන්්‍යත සූත්‍රයේදී ਸਰවචාන්සේ පෙන්ලා දෙනවා මේ භාරය කියන එක අඩු ගානේ වචනාර්ථය දන්නවනම් ඒ කෙනාට ඒ භාරේ නික්වීමේ කටයුත්ත සංසන්දනාත්මකව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් වශයෙන් සරුවචනanse ශූන්‍යතාවය කියන වචනේ හරහා පෙන්නනවා. සරුවචන් වහන්සේ මිගාරමාතු පාසාදේ කියන්නේ පූර්ව ආරාමේ වැඩ ඉන වෙලාවක ඊට පහසු ඇති වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා පත්ක දෙලලා සිවුර සකස් කරලා තුන් සැරයක් සරුවචනාංශට වන්දනා කරලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වරින් වර මේ ශුන්්‍යතා විහරණයක් ගැන කතා කරලා තිනවා මේ හිස් කරගෙන ජීවත් වීමක් ගැන මේක ආපකරේ අනුකම්පාවෙන් අපිට කියලා දෙන්න ඒක. ඒක සරුවචනාංශ පිළිගන්න. නැත්නම් ඒ ආර්ධනාව බාර ගන්න. බාරගෙන ඉන්න තැනින් පටන් ගන්න. ආනන්ද දැන් අපි ඉන්නේ කොහෙද? අපි දැන් ඉන්නේ මිගාර බාන්තු පාසාදී. දැන් මං දැන් ඇහුවොත් අපිට අපි දැන් ඉන්නේ ඉසන්වනේ කීයක්නේ? ඒකත් කැලයක් මේකත් කැලයක් නේ. එතකොට සරුවචන්සේ අහනවා ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්දය මේ මිගාර මාතු පාසාදී කියන තැන ඉන්නකොට ඒ කෙනා යම්තාක් මේ පූජනීය ස්ථාන පැමිණීමේ කැලේකට පැමිණීමේ වටිනකම ඒකට පිළිගන්නම් ගතිය එළඹ සමාදන් වෙලා ඉඳලා මේක සතුටින් මේක ගත කරනවා නම් ඒ මිනිස්යාට gedara දාලා පුරා හරකා බල්ලා එළුවා ගැන කල්පනා කරන්න ඕනේ නෑනේ මේකේ සතුටින් ඉන්නවනම් නිසා gedara තියෙන එළුවන් බල්ලන් ඌරන් පිළිබඳ කතා හෝ අස්වැන් අලියා වෙන දේවල් ගැන කතා කරන දෙන්නේ මනුස්සයා ඒ මනුස්සයාට මේ වෙලාවේ හිත මේ වනයේ සුන්දරව ගත කරන වෙලාවේදී එළුවන් බල්ලන් ඌරන් හරකන් විනුවෙන් තියෙන දුකින් ශූන්‍යයි එළුවන් බල්ලන් හරකන් ගැන කල්පනා කරන ආතතියෙන් ශූන්‍යයි එළුවන් බල්ලන් හරකන් ගැන කල්පනා කරන අසහනෙන් ශූන්‍යයි ඒ වාගේම ගෑනු ගැන පිරිමි ගැන ධනව ගැන කතා කරන කතාව මේ ශූන්‍යයි මොකද මේ අරන්නේ එහෙම ගෑනු පිරිමි නැහැ මේක හිස් මේකට එනවනම් ඉන්නේ ධනක් පිනක් දෙන්න එන කෙනෙක් නැත්නම් බණ භාවනා කරන්න එන කෙනෙක් මෙතන රූප ලාවන්‍ය මධ්‍යස්ථානෙකුත් නැහැ රූප සුන්දරී තරගයකුත් නැහැ අවුරුදු උත්සවයකුත් නැහැ වෙසක් උත්සවත් නැහැ කටින පිංගමුත් නැහැ මොකක්වත් නැහැ ඒ නිසා නිකන් යන්නේන මිනිසුන්ගේ හිස් ග්‍රාම සංඥාවකුත් නැහැ ආනන්ද ඒක නිසා ඒ නිසා ඒ කෙනාට තියෙනවා ග්‍රාම සංඥාවෙන් ශූන්‍ය වෙච්ච හිතක් හරකම් බල්ලන් එළුවන් ඌරන්ගෙන් ශූන්‍ය වෙච්ච හිතක් හැබැයි එයාට අරඤ්‍ය සංඥාව තියෙනවා අරඤ්‍ය කියන රූප ප්‍රමාණය පිළිබඳ බැඳීමක් තියෙනවා. ඒකෙන් එන දරතේ තියෙනවා. ඒකෙන් තියෙන වෙහෙස තියෙනවා. මේකෙදි අර gedare ඉන්න වගේ සැප පහසුකම් නැහැනේ. දැන් අද ලයිට් නැහැ. ඉතින් දාඩිය දානවා. කොහේ යන්නේ gedare ඉන්නනම් ෆ්‍රිජ් එක ෆ්‍රිජ් එකේ වතුර තියෙනවා සීතල වෙච්චා. එයා කන්ඩිෂන් එක දාගන්න තිබ්බා. ෆෑන් දාගන්න තිබ්බා. දැන් ඉතින් පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. ඒකට අරන්නේ එන දුක් වර්ගයක් තියෙනවා. හැබැයි අර ඌරන් එළුවන් බල්ලන් කුකුලන් වෙනුවෙන් එන දුක නැහැ. ගමේ ගෑනු පිළිබඳ ග්‍රාම සංඥාවෙන් දුක නැහැ. හැබැයි මේ දුක තියෙනවා. ඉතින් අපිට කල්පනා කරන්න පුළුවන් නම් මේ අරණ්‍යයේ සිත්බඳ වාසය කිරීම නිසා මුළු ලෝකයක් ඌලන් හරුවන් හරකම් බල්ලන් පිළිබඳ දුකින් මම නිදහස් වුණා. මුළු ලෝකයක් ග්‍රාම සංඥාවෙන් මම නිදහස් වුණා. ඒ නිසා මම හිත්බඳව වාසය කරන මේ අරණ්‍ය ලෝකයක් දුක් වලට වැඩිය ටිකක්. ඒ නිසා මේ ටිකක් දුකෙන් මම ලෝකයක් දුක් නික්ෂේප කරනවා. ලෝකයක් දුකෙන් හිස් වෙනවා. ශූන්‍ය වෙනවා. කියලා ඒ අදහසින් අරන්නේ සිත් බඳ වාසය කරනවා. අරන්ට අපි කොහොඳයි. ඒක වටිනවා කියලා කල්පනා කරනවා. මෙහෙම ඉන්න කෙනෙක් අරණ්‍ය වාසී වෙන්න කෙනෙක් උට උපදේශයක් වෙන ඔබ දැන් අරණ්‍යට ආවා මේ කලාතුරකින් වෙන්නේ නරකද භාවනාවක් කෙරුවොත් භාවනා කරනකොට ඉඳගෙන පටල වාඩි වෙලා තමන්ගේ කල්පනා තමන්ගේ කායට විතරක් සීමා කරන්න උඩින් කෙස්වලින් යටින් පාතලයෙන් වටේට හැමෙන් සීමා වෙච්ච මේ කයට සීමා කරලා යම් චිත්තක්ෂණයක නැත්නම් යම් චිත්ත වීදියක මම දැන් මෙතන වෙමි නැත්නම් මම මෙතන ඉන්නවා කියන කල්පනාව දිගට පවතිනවා නම් ඒ වෙලාවේදී යාට අර හරකම් බල්ලන් ඉරුවන් ඌරන් පිළිබඳ කල්පනාමුත් ශූන්‍යයි ගමේ ග්‍රාම සංඥාමුත් ශූන්‍යයි රත්තරන් මිනිමුතු මැටිකොලි ශූන්‍යයි අරඤ්‍ය සංඥාවමුතු ශූන්‍යයි දැන් තියෙන්නේ Tamange කයෙන් විපමණක් එන දරතේ පමණයි කය දැනෙන දැනීම පමණයි ඒ අසහනේ විතරයි ඒ දැවිලි තැවිලි විතරයි ඒ නිසා කයට නැත්නම් කය කියන රූප ප්‍රමාණයට විතරක් හිත සාදර වුණොත් හිත සමාදන් වුණොත් හිත එළඹ වාසය කරොත් බුදුහාමුදුරණ තේනවා මේ මනුස්සයා ලෝකයක් දුක් වලින් ශූන්‍ය වෙලා කය කියන පුංචි ටිකට දුක සීමා කරලා තියෙනවා. අසහනේ සීමා කරලා තියෙනවා. ආතතිය සීමා කරලා තියෙනවා. දැවිලි තැවිලි සීමා කරලා තියෙනවා. දරතේ සීමා කරලා තියෙනවා. ඒ නිසා එයා දන්නවනම් එක චිත්තක්ෂණයක් අයේ හිත පවත්වනවායි කියලා කියන්නේ ලෝකයක් දුක් එහාට දාලා මේ කය සමාදන් වුණා. කයේ හිත පිහිටියා කියලා. ඊට පස්සේ සරුවචාන්සේ සඳහන් කරනවා කය කියන්නේ හතර මහා ධාතුන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. කයට හොඳට හිත යොදානිනකොට ඔන්න වායෝ ධාතුව ඉස්මතු වෙනවා. හුස්ම වශයෙන් එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන් එහෙම නැත්නම් උණුසුම වශයෙන් තේජෝ ධාතුව ඉස්මතු වෙනවා. එහෙනම් මේ කබ කඳුළු ගලනවා, දාඩිය ගලනවා, කඳුළු ගලනවා කියලා ආපෝ ධාතුව ඉස්මතු වෙනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න තැන මේ ඇට පොළවේ ඇනිලා බරගතිය ඉස්මතු වෙනවා. එතකොට මේ ඉස්මතු වෙන දුක් දෙන නැත්නම් දැනෙන ප්‍රකට වෙන එක ඒ අවස්ථාවට ප්‍රකට වෙන එක ධාතුවකට හිතේ දුවොත් මුළු කයෙන් එන දුක් වෙනුවට එක ධාතුවකින් පැමිණෙන දුක් විතරයි යාට තියෙන්නේ. එතකොට මේ පුද්ගලයාට හරකම් බල්ලන් එළුවන් ඌරන්ගෙන් අස්යන්ගෙන් අලින්ගෙන් එන දුකෙන් ආතතියෙන් ශූන්‍යයි. ග්‍රාමශන්නාවෙන් ශූන්‍යයි. රත්තරන් මිලිමුතු මැති වලින් ශූන්‍යයි. අරඤ්‍ය සංඥාවෙන් ශූන්‍යයි. කාය සංඥාමුත් ශූන්‍යයි. එයා දැන් හිත බැඳගෙන ඉන්නේ හුස්ම විතරයි. එතකොට මේ හුස්මේ හිත පැවැත්වීම කියන ආස්වාසය පාස ප්‍රස්වාසය පාස ඒක අනුගමනය කරමින් හුස්මේ හිත බඳිනවයි කියලා කියන අර ලෝකයක් රූප ධර්මයේ ලෝකයක් රූප ධර්ම අයින් කරලා ඉස්සරහට ඉදිරියපත් වෙන හුස්ම ටිකම අරමුණු කරනවා කියලා මේකට කියන්නේ. නිමිති කරනවා කියලා මේකට කියන්නේ. සතිපට්ඨානෙ පිහිටනවා කියලා කියන්නේ. ඒතර මේ හුස්මේ එනේන හුස්මේ හිත පවත්වනවා පිට යන්නේ පිට යනවනම් අර කම්බල්ලන් එළුවන් උරංගඩ තමයි. පිට යනවනම් ග්‍රාම සංඥාවට තමයි. පිට යනවනම් රත්තරන් මිනිමැති වලට තමයි. පිට යනවනම් අරඤ්‍ය සංඥාවට තමයි. පිට යනවනම් කායයට තමයි. දැන් ඔක්කොම අයින් කරලා ආස්වාද ප්‍රසවාසී හිත පවත්නවා. ඉතින් ඒ දන්න කෙනා මේ බරක් මහා බරක් ලෝකයක් ලෝකික දුක් ලෝකික අසහන ලෝකයක් සිත් කරදර ගැනීම මම දැන් ආස්වාසිය වාතයට හිර කරලා ආස්වාසියට බවනක් පටු කරලා තියෙනවා. මේ භාවනා කරගෙන යන එක දන්නවනම් මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ හිත තිබ්බට ආස්වාස වෙලාවේදී ප්‍රස්වාසයේ බරක් නැහැ කියලා. ප්‍රස්වාස වෙලාවේදී ආස්වාසයේ බරක් නැහැ කියලා. හුල වායෝ ධාතුවේ 150යි කරදර කරන්නේ. ඊටු ටිකක් තතාරිනවා. ඊට පස්සේ ආස්වාස වෙලාදී දෝතිම බදාගෙන සාදරව ආස්වාසයේ 100%ක්ම අදාහගෙන කටයුතු කරනවා. ප්‍රස්වාසයේ නෝට පැකිලීමකින් තොරව ආස්වාසේ විසිකොල දාලා ඊ ගාවට එන ප්‍රස්වාසයේ බලාගෙන මේ විදිහට ආස්වාසේ ප්‍රස්වාසේ ආස්වාසේ ප්‍රස්වාසේ කියලා මේක දිගේ බලාගෙන යනකොට මේකේ නාමේ ආස්වාස ප්‍රස්වාසයේ හිත අලවා තබා ගැනීමට සඳහා කියන්නේ පුංචි දුකක හිත අලවා තබා ගැනීම සඳහා මහා දුක්ඛඳක් ගෙවන් කිරීම සඳහා ආස්වාස ප්‍රස්වාස දෙකේ ස්වභාව ලක්ෂණවලට ගතිවලට ආකාරවලට ඉතාමත්ම සාදරයෙන් බannව හුස්ම ගන්නකොට මොකද්ද මට දැනෙන්නේ පිට කරනකොට මොනවද දැනෙන්නේ ගන්න පටන් ගන්නකොට කොහොමද මට දැනෙන්නේ නාස්පුඩු පුරවාගෙන යනකොට කොහොමද මට දැනෙන්නේ ඉවර වෙනකොට කොහොමද දැනෙන්නේ පිට වෙන එකෙත් පටන් ගන්නකොට කොහොමද දැනෙන්නේ මැදදී කොහොමද අගදී කොහොමද කියලා අරක දිහා ඉතාමත්ම ගෞරවයෙන් ඉතාමත්ම විචිත්‍රව ඉතාමත්ම විචිතුරුව පතුරු ගහලා ආස්වාද ප්‍රසවාස බලනවායි කියලා කියන්නේ බොහෝ වේලාවක් අර ලෝකයක් තියෙන දුක් කරදර අයින් කරලා ආස්වාස් ප්‍රසවාසයේ හිත පවත්තන්න මේ විදිහට ආස්වාසය ප්‍රසවාසයේ සමීපව ආසන්නව උත්සන්නව සාදරව අප්‍රමාදව සතියෙන් එළඹ සිටිල්ලෙන් බලාන ඉන්නකොට දවස් 7ක්ම භාවනා කරන්න ඕනේ හරියට වැඩි යනවනම් ටික කාලෙක මේ ආස්වාස ප්‍රසආසත් හිමීට සියුම් වෙන්න පටන් ගන්නවා. මොකද්ද මේ සියුම් වෙන්නේ? තවත් රූප ප්‍රමාණයක් අඩු තවත් අසහනයක් අඩු වෙලා එnde ende ende ende ආනාපානේ සූම් වෙලා සුඛමතර සුතාම සූක්ෂමතන්ට යනකොට යාට කල්පනා වෙනවා මේ බහාර සූත්‍රය හරි මහා ශුන්්‍යත චූල ශුන්්‍යත සූත්‍රය හරි මේ බුදුහාමුදුරෝ කොච්චරක් වටින ප්‍රතිපදාවක්ද අපිට ගෙනත් දීලා තියෙන්නේ සියලු දුක් වායෝ පොට්ටබ්බ ධාතුවට හිර කරලා දැන් වායෝ පොට්ටබ්බ ධාතුවත් ගෙවම් කරනවා. ගෙවම් කරන්න කරන්න කරන්න රූප ධර්ම එන්න එන්න ගෙවම් වෙනවා. ලන්දක් කන්දක් ලෝකයක් අල්ලගෙන හිටපු රූපස්කන්ධය දැන් Taman දන්න බොහෝම සුළු සියුම් ආස්වාසිකට ප්‍රසවාසයට සීමා වේගෙන එනකොට මේකට සාදර වුණොත් මේ ප්‍රතිපදාවක් නිසයි මේක වෙන්නේ දැන් මේ බරක් අඩු වෙන්නේ කෙලෙස් අඩු වෙන්නේ කියලා සාදර වුණොත් ඒ කෙනාට තේරෙනවා දවස් දෙක තුන භාවනා කරනකොටම බර නිකුත් වෙන්න පටන් ගන්නවා. නමුත් සාදර වීම නෙවෙයි වෙන්නේ හුස්ම ගන්න බැරි වුණා කියලා ඇදුම රෝගෙද කියලා ඕන්න පටන් අර ගන්නවා. නිබියුලයිස් කරන්න. හුස්ම ගන්න බැරි තමයි දොස්තරලා ගෙන්නන්න හදනවා. අනේ හුස්ම ගන්න බැරි වුණා. ගෙදරින් දැදි ෂෝක් එකට හුස්ම ගත්තා. දැන් ඒකත් නැති වෙලා ගිහිල්ලා ගෙදර යනකොට ගෙනියන්න මොනවත් නැති වෙයි කියලා අර හුස්ම අඩු වෙනකොට පුදුමාකාර බයක් ඇති වෙනවා. මේ මොකද වෙන්නේ මේ සතියද වැඩෙන්නේ එහෙම නැත්නම් මම අන්දමන්ද වෙලාද කලකොල වෙලාද කියලා අර හිතේ තියෙන චපල ගති ෂට ගති මායාවී ගති අර බුදුරජාහන්සේගේ ප්‍රතිපදාවට විරුද්ධව ගොඩ පෙරක දෝරුකම් දෙනවා පරිසං වෙන්න ඕනේ ඔහොමම ගිහිල්ලොත් ගියොත් එම හුස්ම ටිකක් නැති වුණොත් එම මල කෙලියයි වෙන්නේ ගෙදර ගෙනියන්න ආයුධ සෙට් එක නැති වෙනවා පිටර මල්ල නැති වෙනවායි කියලා ඉතින් බය වෙලා නැගිටලා දුවනවා මට හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ආනාපානිය අහුවෙන්නේ නැහැ හරියට නිකන් ආනාපානයි කියලා කියන්නේ නිකන් කර්ණූක තැම්පත් කරලා තියාගෙන තියෙන ධාතුන් ටිකක් වගේ අල්ලගන්න හදනවා. බුදුරජාණන්සේ අල්ලලා දීලා තියෙන්නේ ආන්දායව වල්පත ගත්තාසේ ලෙස්සන වලිගයක්. ඔය ලෙස්සන්නේ මොකද්ද? රූපස්කන්ධේ. බර. ගෙවන් වෙන්න වෙන්න වෙන්න මේකට සාදර වුණොත් එතනදීම සාන්තිය වැටෙනවා. සාදර වීම එකක් ඒක දිහා බයෙන් බැලුවොත් සැකයෙන් බැලුවොත් පෙරදිලයි කියලා බැලුවොත් වැරදිලයි කියලා බැලුවොත් මේ මනසට හීන් දාඩිය දාන්න ගන්නවා වෙවුලනවා ඇඟ පුරා නලියන්න පටන් අර ගන්නවා ගැස්සෙන්න පටන් ගන්නවා විවිධාකාර ප්‍රතික්‍රියා ඇඟෙමුත් වෙනවා හිතෙමුත් වෙනවා ඒක නිසා බුදුන්ගෙන් අහන්න නැතුව ප්‍රතිපදාවකින් තොරව සීලක නොපිහිටා එහෙම භාවනා කරන සංඝයාගෙන් පරිබාහිරව හුස්ම දිහා බලන හිටියත් ওই ටිකම වෙනවා ඒකට ආය බෞද්ධ වෙන්න සිල් රකින්න මොකක්වත් ඕනේ නමුත් ඇති එතෙන්දී ඇති වෙන බය විමනස උස්සල පොළවේ ගැහුවා වගේ කබරය උස්සල පොළවේ ගැහුවා පුදුමාකාර බයක් ඇති අන්නේ බය ඇති නොවෙන්නයි අපි සද්ධාව කියන එක තියාගෙන යන්නේ. අසුවිරු ඥාන ඇතුව යන්නේ. ලෑස්ති වෙලා යන්නේ. අපි බුදුන් අදහගෙන යන්නේ මේ ප්‍රතිපදාවේ යනකොට රූප භාරය රූප කන්ද තුනී වෙනවා. මේ තුනී වීම ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්. මේ තුනීවීම කෙලෙස් අඩවීමක්. අනේ මට මේ ප්‍රතිපදාව තවත් දියුණු කරගෙන තවත් මේ බර තවත් මේ කෙලෙස් තවත් මේ ශූන්‍යතාවය දිගින් දිගට සැප පිණිස වඩා ගන්න ලැබෙව කියලා කල්පනාව එන්න නම් බුද්ධෝත්පාද කාලයක්ම විය යුතුයමයි කවදාකවත් බුදුරජාණන්සේ සඳහන් කරනවා කොච්චර පරිේශන කරත් මේ දේ කරත් ආනපානෙම කරත් බුදුන්ගෙන් අහන්න නැතුව ඒක හරියනකොට ඒක වැරද්දක් කියලාම තමයි තේරෙන්නේ. එයිසයි මංස හීන් දාඩි දාන්න පටන් ගන්නවා කරප්පන් එනවා ඉන්න බැරුව යනවා নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉතින් මේ වෙලාවට කමඨාන් සුද්ධ වෙන්න ඕනේ. බණ ඇහෙන්න ඕනේ. සීලේ නැවත නැවතත් තහවුරු වෙන්න ඕනේ. ලෑස්ති වෙලා යන්න ඕනේ. දැන් ඔන්න වර අඩුවේකන යනවා. මේ අඩු වෙන දෙයට අනුග්‍රහ කරනවා කියන එක ලීසි නෑ. අපි මෙතෙක් කල් කෙරුවේ ඒකට හතුරුකම් කරපු එක තමයි. අපි මෙතෙක්කල් කෙරුවේ එකට බය වෙච්ච එක තමයි. අපි මෙතෙක්කල් කෙරුවේ ඒකට කෙලස් වගුරුවන එක තමයි. ඕකටයි තකතිරුකම කියන්නේ. ඕකටයි කෙලස් කියලා කියන්නේ. ඕකටයි නොදැනුවත්කම කියලා කියන්නේ. වෙනුවට අපි තුනී වෙගෙන යන හුස්ම වෙනුවට රූප බලන් ආසාව පහළ වෙනවා. සද්ධාහන් ආසාව පහළනවා. තෘෂ්ණාව ඇවිල්ලා බොහෝම හීන් නූලෙන් අපි ඒකලස කඩලා දානවා. ඒ නිසා මේ තුනී වෙන රූප ධර්ම ටික මෙතන කියන්නේ වායෝ කාය වායෝ ධාතුලින් හැදිච්ච මේ කන්ද වායෝ පොට්ටබ්බ ධාතුව තුනී වෙනකොට වෙනකොට අනේ බුදුරජාණන් වහන්සේ අන්තිමටම වායෝ ධාතුව රඩු කරලා දැන් අපිට කියලා තියෙන ක්‍රමයෙන් වායෝ ධාතුවත් තුනී වෙනවා මේ තුනී වෙන්නේ කෙලෙස් මේ තුනී වෙන්නේ බරක් මේ තුනී වීම නිසා වැඩෙන්නේ ශූන්‍යතාවයක් මෙන්න මේකයි මගේ ප්‍රතිපදා. මේකටයි මම මේ බණ බණ භාවනා කරන්න කියලා. ඒ හරි දේ හරි දේ වශයෙන් තේරුම් ගන්න බුද්ධෝත්පාද කාලයක් නැත්තම් කවදාකවත් ස්වයම්බූ ඥාණය පහළ වෙන්නේ නැහැ කියන එකයි සර්වඥතා සර්වඥාන් වහන්සේගේ දේශනාව. එසා භාවනා කරලා මේ ටික දන්නේ නැතිව ඉන්නවනම් ඉතින් මේ මිනිස්සයා භාවනා දිනුනෙට දිනුනෙට බය වෙනවා. මම නිල්ලඹ ඉන්න කාලේ එතකොට 1978 79 එකපාරක් මම ගියාට පස්සේ හිටියා ජර්මනියෙන් ආපු කණ්ඩායමක් ඔක්කොමලා ජර්මන් කට්ටිය. එතන හිටපු එක්කෙනෙක් පැවිදි වුණා. පැවිදිලා පහුවෙන් දාව කමට හන්දේ. ගොඩින් මාත්‍යා ගිහිල්ලා වේගිරි කන්ද පැවිදි කරලා ඇවිල්ලා එයා කමටහන් දෙන්න තියලා ගියා. යනකොට කියලා ගිහිල්ලා තියෙනවා කවුරු හරි ලංකාවේ කවුරු හරි ආවොත් අනේ නොසලකා ඉන්න එපා. කොහොම හරි සලකන්න මොකද සුද්ධ වෙන එක නෙවෙයි වැඩේ මේකේ ලංකාවේ මිනිස්සු කවුරු හරි වැඩක් ගන්න ඕනේ නැත්තම් අපිට සම්බන්ධතාවය එන්නේ නැහැ කියලා. මම විතරමයි හිටියේ ලාංකිකයෙකුට. හැබැයි මගේ දේවල් වලට ඒ සුදු කට්ටිය ආවේ නැහැ. මගේ ඉංග්‍රීසි දැනුමත් එච්චරම හොඳ නැහැ. ඉතින් හැබැයි මට බොහොම සාමාන්‍ය ක්‍රමයට සලකලා කරා. දවසක් ඒ ආලෝක ස්වාමීන් වහන්සේ මේ ඊයේ පැවිදිච්ච හාමුදුරුවෝ දැන් ඒතර සුමානයක් විතර ගිහිල්ලා මයි ළඟට හිමීට ළඟට ඇවිල්ලා මේක ඇවිල්ලා මොකද කරන්නේ කියලා. මට හරි විහිජ්ජාවක් ඇති වෙනවා මොකද මන් දන්නෙත් නැහැ මොකද කරන්න කියලා. ඉතින් මං කව භාවනා කරනවා කියලා. අබෝම හොඳයි කියලා. ඉතින් මං හිතුවා මෙතනින් ප්‍රශ්නයි liver වේ කියලා. මොකද්ද කරන භාවනාවක්? මගේ හීන් දාඩියක් දාන්න පටන් ගත්තා. මොකද මම මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඉතින් වටපිට බැලලා මං කිව්වා මේ ආනාපාන සති අම්මා බොහොම හොඳයි කිව්වා. ඒක තමයි හොඳම භාවනා කියලා අන්න දැන් ලකුණුත් ලැබිලා මට. දැන් ආනාපානය කරනකොට මොනවද වැටෙන්නේ කියලා. ඔය කාලා වරෙන්කෝ දැන් මොනම දෙයක්වත් මට කියන්න තේරෙන්නේ නැහැ. මම නිකන් එnde එnde අකුලකට රින් ගන්නවා වගේ, මඩගොඩ කෙරෙන්නා වගේ. මං කිව්වා ඒක නම් මට කියන්න දන්නේ ටික වේලාවක් ඉන්නකොට නිින්දට වැටෙනවා. නොදැනුවත නිින්දට වැටෙනවා. අඩේ බොහොම හොඳයි. හරිම හොඳයි කිව්වා. මට හිතෙනවා මේ යක්ෂයා මොකක් හරි මාව මේ ඡන්දේ ගන්න හදන මිනිස්සෙක් ඇවිල්ලා වගේ කතා කරන්න කියලා. මම මූණ දිහා බලාන හිටියා. ඊට පස්සේ කිව්වා මේ ආනාපානය කරනකොට ඒක ගෙවෙනවා නම් එහෙම කලාතුරකින් කෙනෙකුට වෙන්නේ අනේ අපිට ඒක වෙන්නේ නැහනේ. ඔයාට ඒක වෙනවා නම් ලොකු දෙයක් කියලා. හැබැයි හොඳක් උනේ කියලා ගියා යන්න. මට හරි සාන්තියක් ඇති වුණා යන්තම් මේ කූඩැල්ලෙක් ගලවලා දැම්මා වගේ, කිනුතුල්ලෙක් ගලවලා දැම්මා වගේ ඊට පස්සේ ගියා යන්න. ගියාට පස්සේ මං හිතාගත්තා මේ යක්ෂයා මේ ඊයේ පැවිදි වෙච්ච මිනිස්සයා ඇවිල්ලා මන්න මොන කමට හංසුද්ද කිල්ලද කියලා මම තම්බේකට ගණන් ගත්තේ නැහැ. වෙච්ච දේ කොහොමඩක්වත් ගණන් ගත්තේ නැහැ. හැබැයි ඉතින් ආනාපානය කරනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ මට හැබැයි කිසිම කෙනෙකුට කරන්නේ කොහොමද වෙන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඔහොම මම අවුරුද්දක් විතර ගියා. ගියාට පස්සේ මහා අවුලක් ආවා මගේ ජීවිතේ. ඒ අවුල ආපු වෙලාවේ මම ඉතින් මට යන්න වෙන තැනකුත් නැහැ, යාළුවොත් නැහැ. නිල්ලම තමයි ගියේ. ඒකට කවුරුවක්වත් නැහැ. මට පුළුවන් ඕන විදිහට භාවනා කරන්න ගිහිල්ලා මම නිකන් පිටි පිටිපස්සේ කොට්ට බිලක් තියෙනවා. ඕකේ වාඩිලා ඉන්නකොට පැයක් විතර හිටියා අර අවුලේ බර එන්නේ නැහැ හිතට. ඒක ගිහිල්ලා. ඉතින් මට දෙනවා යකෝ මරු තැන නෙමෙයි මේක. අර gedara හිටියා නම් මේක මුළු ජීවිතේම විනාශ කරන මහා පාප කර නාස්තික අවස්ථාවක්. මෙතෙන් ගියාට පස්සේ කවුරුවක්වත් නැහැ. භාවනා ශාලාව ඇත්තටම හරි වාසනාවන්තයි. ඒකට ගියාට පිටිච්ච ගතියක් තියෙනවා. ඉතින් හිටියා ඊට පස්සේ මට වෙනම කුටියක් හම්බෙලා තිබුණා ඉස්ලාම් වතාවට. ඉන්නකොට ඉන්නකොට මට තේරෙන්න පටන් ගත්තා මේක නිකන් කස කැවිගෙන එනවා වගේ. පස්සේ සුබතරමට ඇවිල්ලා එතන ළමයට කතා කරලා කිව්වා මිලෝ හතරක් දන්නේ ඒක නිසා උඹට පුළුවන් නම් භාවනා පිළිබඳ ලියවිච්ච පොතක් දීපන් කියලා. ඊට පස්සේ කිව්වා අනේ මන් දන්නේ මං කිව්වා හැබැයි මට ගැල තේරමන්තකමට නෙවෙයි මම කිව්වා මට විපස්සනාව ගැන කතා කරන්න. ඒක කිව්වා එහෙම පොත්නම් අහලත් නැහැ, දන්නෙත් නැහැ. සාමන්තේ නම් ඔය පළවෙනි ධානය, දෙවෙනි ධානය කියලා කතාවල් තියෙනවා. ඉතින් මට ඒකට විතර රුචියක් තිබුණෙත් නැහැ ඒ කාලේ. ඊට පස්සේ මේ මනස දෙයා කබඩ් එකට අත දාලා පොතක් කරන් දුන්න සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන මාතරසිරි ඥානාරාම කියලා යටින් ගහලා තිබුණා. ඒකට ඊට පස්සේ දුන්නා හේම්පිටිගේ ඥානසී ස්වාමීන් වහන්සේගේ රහතන් වහන්සේ කියන පොත. මම ගත්ත ගත්ත ගමන් බස් එකේ නැග්ගා. ගියා නිල්ලඹ. මේ වගේ වෙලා ඇති. ඊට පස්සේ මම පළවෙනි පිටුව දෙක කියෙව්වා. කියුනේ බොහෝම තෙද ගන්න විදිහට ලොකු සංසි කියලා තියෙනවා මේ භාවනා කරන එකේ වටිනාකම ප්‍රතිඵල නෙවෙයි. මේක යෙදෙන එක පවා ඊ타මත්ම කලාතුරකින් වෙන්නේ කියලා ඊට පස්සේ පිටු දෙක තුන කියනකොට හිමීට ආනාපානට දාලා එක වාක්‍යයක් කියලා තිබුණා මේ ආනාපානේ තුනී වෙනවනම් ඒක ලොකු මංගල කාරණාවක් කියලා. මට බුදුම සාන්තියක් බුදුම සතුටක් ඇති වුණා යකෝ අර හාමුදුරුවොත් මේකනේ කිව්වේ දැන් මෙතෙක් කල මගේ හිත උනේ ඒක තුනී වෙනකොට නින්දට වැටෙනවා ඒකට අවදි වෙන්න කවුරුවක්වත් නැහැ මොකද්දෝ පෙරපිනකට භාවනා ඉඳගෙන ඉඳ හිතෙනවා ආනාපානත් හිත යනවා ඇති නමුත් ගිහිල්ලා ටික වේලාවකින් ඒක මොකුත් නැහැ දැනෙන්නෙත් නැහැ ඉතින් හිත ලේසියටත් පහසුටත් බුදිය ගන්න. බුදින ආයෙ නැගිටපුවාම වටපිට බලනවා හරි විල්ලජ්ජයි කොන්දත් නැමිලා. බෙල්ලත් කැඩිලා ආයතිල් ටිකක් කළ ඉඳගෙන යනකොට ආයත් ආනාපාන දන ආයත් නින්දට වැටෙනවා. පස්සේ ලොකු සංසයේ මේ පොතේ මන් දන්නේ වචනේ ලියලා තුනද කියලා දැන් මේකට ලෑස්ති වෙලා ඵලයන් කියලා. මම මේ ආනාපාන කරන යනකොට මට හිත හැංගෙනවා. ආනාපාන තුනී වෙනවා. මේක ලෑස්ති වෙලා ඵලයන්. එතකොට උඹට මේ වෙන සංගතිය බලා ගන්න පුළුවන් කියලා. බලාගෙන එහෙම ලෑස්ති වෙලා ගියාම මේ ආනාපානෙ එnde end end සුකුම සුකුමතර අවස්ථාවටපත් වෙනකොට බලන්න දෙයක් නැති නිසා හිත සංගවි ගන්න. ඒක පේන්නේ නිින්දක් වගේ. ඒ කියන්නේ අපේ හිතට ජීවත් වෙන්න බෑ කෙලෙස් නැතුව. කෙලෙස් නැති වෙච්ච ගමන් මොන හරි දහංගටයක් දාලා එක්කෝ හිතට කෙලෙසයක් ගෙන්න ගන්නව නැත්නම් හිත හැංගෙනවා. නිින්දට වැටෙනවා. මේ අපි මෙච්චර සන්තෝෂෙන් hina වෙලා ජීවත් වෙන්නේ රාගයයි ద్వේෂයයි තියෙන නිසා තමයි. ඒ දෙක නැති වෙච්ච ගමන් නිති. ඒක හොඳට තේරෙනවා සක්මන් කරනකොටත් නිින්ද යනවා. ඒ මොකද හේතුව අර මේ වගේ තැනක ඉන්නකොට අර පරිසරයේ බලපෑම නිසා තද රාග තද ද්වේෂ නැති වෙච්චාම අපිට තේරෙන බඩන් ගන්නවා හරි හේ බාලා කිසිම උනන්දුවක් නැහැ කිසිම ඉදිරියට යන ගතියක් නැහැ ඒ වෙනුවට මේ පරියන්කේ නිින්ද යන එක නැති ආහන්න දෙන්න නිින්ද නොයනවනම් තමයි බුදුම සක්මනෙත් නිින්ද යනවා ඒ මොකද බුදුහාමුදුර ප්‍රතිපදාව ඒකාන්තයි මේ හිතේ තියෙන කෙලෙස් අඩු වෙනවා රූප ධර්ම හිත හැසිරෙන රූප ප්‍රමාණය එnde ende ende අඩු වෙනවා අඩු වෙන්න අඩු වෙන්න මේ හිතට ඌඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ දරන්නේ වසන්න බෑ මොකද මෙයා ඉන්න නම් මෙයාට සෙල්ලක්කාරකමට දඟලලා ඉන්න නම් ගොජ දාන රාගයක් අවශ්‍යයි ගොජ දාන ද්වේෂයක් අවශ්‍යයි ද්වේෂේ තියෙනකම් පුදුමාකාර දැනුමක් තියෙනවා මේ මුළු ලෝකෙ තියෙන සියලුම දැනුම් තනි වචනෙන් කියනවනම් ද්වේෂය. ද්වේෂයක් තියෙන්න ඕනේ ඉගෙන ගන්න. ද්වේෂයක් තියෙන්න ඕනේ පරිශන කරන්න. ද්වේෂයක් තියෙන්න ඕනේ අනින් පිණිස අඹාගෙන යන්න. එහෙම නැත්නම් මොකට ඉගෙන ගන්න කොහොමද ඉගෙන ගන්න? ඒ නිසා සම්පූර්ණ දැනුම අද තියෙන එක සුද්ධ ද්වේෂය. වර්තමාන මොහොතේ අකමැති නිසායි අපි දැනුම හොයන්නේ. පූර්ණත්වය කියලා කියන්නේ වර්තමාන මොහොත. වර්තමාන මොහොතේ අපි පුදුම ද්වේෂයක් කරා. ඒ වෙනුවට අපි කැමති අතීතයට යනවා. අනාගතයට යන්න. ගෙදිට යන්න. අල්ලපු ගෙදර එක්කන ගැන කතා කරන්න. මම දැන් මෙතන අරහ කිට්ටු කරන්න එන්න එපා. මේකයි පිරිච්ච ගතිය. මෙතනයි තන. නමුත් ඒකට පුදුම द्वේෂකින් අපි ඉඳලා තියෙන්නේ. දැන් ඒකට වටතිර ඇදලා උඩතට බැඳලා පහන් වැටවල් හදලා පහන් පත්තු කරලා දුම් ගහලා වඩින්න දිවියනේ වඩින්න කියලා කිව්වා දිත නෑ කවදාකවත් වර්තමාන මොහොතේ එන්න කැමැති. ඒ තරම් ද්වේෂයක් තියෙන. ඒ නිසා මේ ද්වේෂයේ අතුරු බලයක් තමයි වඩබිට පවුරු ගන්න එක. ඒක තමයි දැනුම කියන්නේ. අපි මේ දැනුමට ගියාට පස්සේ විශ්වවිද්‍යාලවලදී අපට බුද්ධුම ජවයක් තියෙන. අනිත් එකනට වැඩි ඉගෙන ගන්න. ඉතින් මේක නැත්තම් කවුද ඉගෙන ගන්නේ? ඊට පස්සේ අපිට කාඩ්බෝඩ් ඔටුනු පලන්දනවා. ඒක ලිල කබායක් අඳලා අපිට දෙනවා අම්මා මහා ලොකු උපාධියක් දෙනවා. කළු කෝට්ටයක් අඳලා තොප්පියක් දාලා මල් මාලයක් දාලා අපේ අම්මා කියන්නේ කුපාඩි කියලා. විශ්වවිද්‍යාලේ ගිහලා උපාධි ලැබුණා තොපි කුපාඩි වෙනවා කිය. ඇත්තම තමයි අම්මා විශ්වවිද්‍යාලේ ගියේ නැතිඳ දන්නේ ඒක. මොකද අපේ ගෙදර පහින් යන දුර විශ්වවිද්‍යාලේ තියෙන්නේ. අම්මා දැකලා තියෙන පොඩි කාලේ ඉඳලම මම ගියාට පස්සේ ගියා උඹත් ඉවරයි. අපේ ගෙදරින් මං විතරයි කුපාඩිකම කෙරුවේ. ගියාට පස්සේ අරු අන්දලා පුදුමාකාර සෙල්ලමක් කරන්න පටන් ගන්නවා. වර්තමාන මොහොත කවදාකවත් දෙන්නේ නැහැ. දෙන්නෙම නැහැ. මේ රූප ගෙවෙනවා කියන එක මහා ලොකු සෙල්ලමක් නෙවෙයි. ඒක බුදුරජාන්තික ප්‍රතිපත්තියට gedara අතහැරලා කැලේට එනවයි කියනකොටම කන්දක් රූප ගෙවිලා ඉවරයි. හැබැයි කැලේ ඉන්න කැමති නැහැ. කැලේ ඉන ගමන් කිව්වොත් කයට හිත ගනින් කියලා බැරි නෑ ඕනම කෙනෙකුට කරතේ නමුත් කැමති නෑ. හිත යනවා ගෙදරට යනවා ඊයට යනවා හෙටට යනවා. අපි මේක කොහොම හරි අල්ලගෙන හිර කරන හිටියොත් එහෙම කයෙමුත් ආස්වාසකය වායෝකය නැත්තම් පාඨවිකය තේජෝකය වායෝ කණ්ඩ දාලිවල හිටියොත් ඒක අනිවාර්යයෙන්ම ගෙවෙනවා. මෙතන ඉන්න කිසි කෙනෙක් නෑ මේක අත්දකපු නැති. මෙතන ඉන්න හැම කෙනෙක්ම මේකට වෛර කරනවා. කිසි කෙනෙක් මේකට අනුග්‍රහ කරන්න හැටි දන්නේ මේ භාර නික්ෂේපයටයි බුදුහාමර බණ කියන්නේ බව දන්නේ මේගොල්ලන්ට ඕනලා තියෙන කොහොම ගොරෝසුවට පේන ආනාපානයක් පටන් ගත්ත වෙලලා ඉවර වෙනකන් මේ මයිනමක් අදින වගේ තියෙනවනම් ෂෝක් භාවනා හොස් හොස් හොස් හොස් හොස් අර කෝච්චි තියෙන අර වාස්පෙන්ජිම වැඩ කරන හොස් හොස් හොස් හොස් කාලේ අන්න টොප් එකට භාවනාවයි මේක නිකමට හරි සංසිඳුණොත් එimhe අයියෝ ඉවරයි. හුස්මත් ඉවරයි, භාවනාවත් ඉවරයි, සතියත් ඉවරයි, සමාධියත් ඉවරයිද කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් ਸਰවචන්සේ මේ ආනාපානේ අල්ලලා දීලා තියෙන්නේ ගෙවම් කරන්නටයි, ක්ෂය කරන්නටයි, වැය කරන්නටයි, Nirodhe දකින්නටයි, අස් කරන්නටයි කියන එක අර ජර්මන් හාමුදුරුවෝ මට කියනකොට මම උපහාසයට ලක් කරා. ලොකු ස්වාමීන් වහන්සේ කියනකොට මේක උඹට වෙයි. උනාට පස්සේ හිත බය වෙයි. චකිත වෙයි. නමුත් මේකට ලෑස්ති වෙලා ඵලයන් මේ තුනී වුණාට මම අරින්නේ නැහැ කියලා ඒ කොහොමද කියන්නේ ඉර නගින වෙලාවක කන්දක් උඩට ගිහිල්ලා තරුවක් දිහා බලන හිටියොත් ඉර නගින්න නගින්න නගින්න තරු ආලෝකය අඩු වෙනවා හොඳට බලන්න හිටියොත් ප්‍රසිද්ධ තරුවක් උගාවක් වෙලා බලන්න පුළුවන් වටපිට බලලා බැලුවොත් පේන්නේ නැහැ මොකද ඒ ගෙවෙමින් තියෙන දැන් අන්ධකාරේ අන්ධකාරේ දිදුළු මිචුණ එක ඉර නගිනකොට ගෙවෙනවා එහෙම නැත්නම් මේ දවස්වල වගේ තියෙන හඳ නෑ මේ මේ දවස්වල තියෙන හඳ හැන්දාවට පායන්නේ පුරපක්ෂයේ තියෙන හඳ පාන්දරට බබලනවා ඉර නගිනකොට හේම නිකන් ලොඳයක් වගේ අහසේ තියෙනවා බබලන්නේ අන්නේ බබලන හඳ ගෙවෙන හැටි බලන්න හිටියොත් නැත්නම් ඈතට යන ආශයන්තර අවධ්‍යා ඈතින් ඈතට යනකම් බලන්න හිටියොත් කරවිල වෙනකන් ඒක දිහාම බලන එකට හුඟක් දුර වෙනකන් බලතෑවි. වටපිට බැලුවොත් බෑ බලන්න. ඒකට කියන්නේ ලෑස්ති වෙලා ඉන්නේ කියලා. ආශාන්තරා ඉන්දෙන්ට සද්ද අඩු වෙනවා, තිත පුංචි වෙනවා, වේග චලන අඩු වෙනවා. ඒක දිහාම ලෑස්ති වෙලා හිටියොත් වටපිට නොබල ඒක අන්තිම වෙනදට වැඩිය බිඳුවට බහිනකම් බලන්න පුළුවන්. මෙන්න මේක සඳහා තියෙන ප්‍රයත්නය මේක සඳහා කරන උපක්‍රම කියන්නේ ලෑස්ති වෙලා යන්න. මොකද්ද ලෑස්ති වෙලා යන්නේ? මේ ගොරෝසුට පටන් ගත්තට ආස්වාස ප්‍රසවාසයේ එන්ඩෙන් දෙක තුනී වෙයි. මේක හරි වැඩක්. මේක හොඳ දෙයක්. මේක බාහිර නික්ෂේපයක්. මේක ක්ෂේවීමක්. මේක වැයවීමක්. මේක නිරෝධයක්. මේක බුදුරජාන් වහන්සේගේ ශිල්පයක්. මේක තමයි ප්‍රතිපදාව කියන්නේ කියලා මෙන්න මේක අනුග්‍රහ කරන්න දන්නේ නැති හිඳයි බුදුහාඳුන මේ নানা ප්‍රකාර දේශනා විලාස වලින් වැඩි කෙරුවට මදි පුතේ ඒක කරලා ඒකට අනුග්‍රහ දීපං හරක් බඳගත්තට බීග හතර ගත්තට හරියන්නේ අඳුරයක් පාපං අඳුරයක් බෑ නැත්නම් හරක් අදින්නේ කෙවිතක් අතර ගනින් අන්නේ විදිහට බුදුරජාන්සේ පෙන්නනවා මේ කෙවිතයි හීවැලයි වගේ තමයි සතිය අපි සතිමත් වෙන්න ඕනේ ආනාපානෙ හුඟක් යාලු වෙන්න යාලු වෙන්න හුඟක් වෙලා ඇසුරු කරන්න ඇසුරු කරන්න ආනාපාන ගෙවෙනවා. මේකමයි පිම්බීම හැකිලීමට. මොන්නම වෙනසක් නැහැ. ඒ තබා සක්මන් කරනකොට පවා අපිට පේන මේ විස්තර සවිස්තර විසිතුරු දැක්ම ওই නිසිනින්ද සක්මන් වෙන්න විනාඩි 45 50 පැනලා ගියාට පස්සේ සක්මන පිළිබඳව විස්තර විසිතුරු මොනවත් නැති වුණාට නිකන් වාතේ පාවෙන්නසේ හැලු ගතියක් එන්න පටන් ගන්නවා. මේ සමහරුන්ට හරි කනගාටුයි මට දැන් ඉස්සර වගේ එසවීම යැවීම තැබීම පේන්නේ මට වම දකුණ පේන්නේ කියලා මොකද අර ගොරෝසු අරමුණු වලට අපේ තියෙන නැහැදිච්ච හිතේ කැමැත්තටමයි අපි ඡන්ද දෙන්නේ ගොරෝසු අරමුණ එන්න සියුම් වෙනවා ගොරෝසු අරමුණ එන්න එන්න එන්න බාහිර නික්ෂේපයක් වෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා කියන එක අපිට වෙන්නේ වැරද්දක් විදියට ඉතින් ඒ නිසා සරුවචන්සේ ආරමුණ කියන එක බරක් පෙන්නලා ඒ බර පටන් ගන්නකොට ගොරෝසු බවත් එන්නේ සියුම් වෙන බවත් දැනගෙන එනේ මේකට අනුග්‍රහ කරනවනම් මේකට කියන්නේ මෙහෙම වෙනවා ඒකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා ගියොත් වෙනදට වඩා ගෙවෙනකන් ඉන්නවා. ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න මේ රූප ගැන විතරයි අපි මේ තාම කතා කරන්නේ. ඒ ක්ෂය වෙනකොට මේ මිනිස්යාගේ හිත පුදුම සහැල්ලු තත්වයකට හරියට කටුලන්දක් අස්සේ රෑ වැස්සේ සර්පයෝ ඉන තැනක බඩ ගගා කුර ගගා යන මිනිස්සෙක් ඉඳපු ගාම වෙල්ෙලියකට ඇවිල්ලා නැගිටලා යන්න පුළුවන් තත්යකට ආවා වගේ තමන්ගේ හිතේ හිස් වෙන්න පටන් ගන්නවා. අර රිංගන ගති, බය ගති, අඳුරු හිරිකිත ගති වෙනුවට යන්න පුළුවන් වෙන්න පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාසයේ තිබුණට මේක ආශ්වාසයේද ප්‍රශ්වාසය කියලා හොල්ලා තේරුම් ගන්න බැරි තැනටපත් වෙනවා. හැබැයි හොඳටම දන්නවා මම මැරිලා නැහැ. හොඳටම දන්නවා මට ක්ලාන්ත වෙලා නැහැ. හොඳටම දන්නවා මට නිින්ද ගිහිල්ලා නැහැ. හොඳටම දන්නවා මේ ගොරෝසු ආනාපානෙම තමයි මේ සියුම් වෙලා තියෙන්නේ. මේ හයියෙන් ළඟින් ගිය ආශයන්තරාවම තමයි මේ තිතට පුංචි වෙලා තියෙන්නේ. මෙච්චර බබලමින් තිබුණ හඳ තමයි මේ දැන් නිකම්ම නිකන් ලොඳයක් වගේ පේන්නේ කියන එක මේ පරිණාමයයි. මේ විපරිණාමය. ආස්වාස් ප්‍රසවාසී මේ විපරිණාමය. ලෑස්තිලා ගිහිල්ලා බැලුවොත් දවස් 7කට වැඩිය භාවනා කරන්න ඕනකමක් නැහැ. මේකට සාක්ෂි වෙන්න. භාවනාවේ අනිවාර්යයෙන් මේක පෙන්නනවා. නමුත් මේකට වෛර කරනවා නම් මේක දකින්නට බය වෙනවා නම් ඉතින් બોලේ මම මොකද කරන්නේ? බුදුහාමුදුරුත් හරි ප්‍රතිපදාවත් හරි නමුත් භාවනා කරන කෙනා ඒක Tamanට නැතිවීමක් විදියට, ගිලී යෑමක් විදියට, තිබිච්ච දෙයක් නැති වුණා විදියට කල්පනා කරන්න පටන් අරගත්තොත් ඉතින් ඒ කෙනාට කොච්චර කෙරුවක්වත් බහනා දියුණුවක් නැහැ. ඒ කල්පනා කරන්නේ වැරදියට කල්පනා කරන වෙන්න මොකක්වත් නිසා නෙවෙයි. කයට තියෙන ආශාව සහ ජීවිතේට තියෙන ආශාව නිසා. තෘෂ්ණාව නිසා. මේක ගෙවෙද්දිත් බලාන ඉන්න නම් කාය අපේක්ෂාව අතහරින්න ඕන. ජීවිත අපේක්ෂාව අතහරින මොකටයේ බුදුන් ගැන විශ්වාසය. ධර්මීය ගැන විශ්වාසයෙන් සංඝයා ගැන විශ්වාසයෙන් තමන්ගේ සීලය ගැන විශ්වාසයෙන් ඉතින් කවුද කැමති නොදැක්ක බුදුන් කෙනෙක් ගැන හිතලා තමන්ගේ කය අතාරින් තේරුම් ගත්තේ නැති මේ ධර්මයක් කියලා එකට මිච්ඡර අමාරුවෙන් ප්‍රෝටීන් දීලා සස්තජන් දීලා වීවපෝලා හදාගත්ත මේ කය අතාරින්න කවුද කැමති එහෙනම් මේ ඉස්සලා අවුරුදු 2600ක් මෙහෙම කරලා තමයි කට්ටිය ගැලවුණේ කිව්වට ඌව පොයි ඒ පරණ කතා දැන් බෑ මට නිවන දුන්නොත් නම් කය අතාරින්නම් කියයි. හැබැයි කල්ලාතෝ බෑ. ඒ ධර්මතම ඉල්ලුම සැපීම අපේ මේ හිතට වද්දලා ඉවරයි. අපි කැමති නෑ දෙඤ්ඤන් සල්ලි වලට කය අතාරින්න. යෝගී මම දැන් සීලයක නෙන්නේ මෙහෙම දැනග මරිච්චා හොඳයි නේ. ගෙදර ඉඳලා කුණු කන්දලක මරනට ටික. එහෙම කල්පනාවක් එන්නේ නෑ. ස්වභාවයෙන් එන්නේ නෑ. ඒ නිසා යෝගාවචරය තමන්ගේ හිතට ධෛර්ය කරගන්න හැටි දැන ගන්නවා. පග්‍රහ කරන්න නැටි නිග්‍රහ කරන්න නැටි මේ කොච්චර වුණත් මම බෙන්දට වැඩි ඉස්සරහට නේ යන්නේ ආනපනත් එක ඉන්නවනේ ඒක සිවුමුණත් ගොරෝසු උනත් මම අතහරින්නේ නැහැ මම දිගටම සක්මන් කරනවා පරියන් කරනවා කියලා නිත්‍ය අභ්‍යාසයට යෙදෙනවනම් ශ්‍රද්ධාව තියෙනවනම් නීතිපතා කරනවනම් මොනම ගුරුරෙක්ගේ මොනම කමටහන සුද්ධ නොකරත් කරත හැකි නමුත් කරන්න බැරි නිසා ඉතින් ගුරුත් ළඟ තියාන කමටහන සුද්ධ කරගෙන වැටි වැටි අපි ඇවිදිනවා ප්‍රශ්නයක් නෑ මොකද උත්තරම දෙයකට කරදර වෙන නිසා ඒ සඳහා සියලු ප්‍රභව සියලු හැකියාවන් අපි පාවා දුන්නට කමන්නේ. ඒක නිසා සංසාරයක් පුරා නොදන්නා කාලයක් පුරා අල්ල බදාගෙන හිටපු මේ රූප බුදුහාමුදුර එක සුමාණෙන් දුර්වල කළා. එක සුමාණෙන් ගෙවලා දාන. නමුත් බුදුරජාණන්සේ දන්නවා මේ නරයා මේ පුද්ගලයා කියන මිනිහා පුද්ගලයා කියන මිනිහා කද්දාකවත් එහෙම ගෙවන් වීම සාදර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකට ටික ටික ටික ටික ක්‍රමයෙන් ගෙවම් කරන වැඩක් තමයි තියෙන්නේ. දැන් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උග්ගට ජඤ්‍ය පුද්ගලයන්ට කියනකොටම තේරෙනවා. ධර්මයේ කියනකොටම තේරෙනවා. එතකොට පළවෙනි සැරේම ගෙවම් වෙනකොට මේ කට්ටිය දන්නවා. බුදුහාමුදුරු කියන්නේ ඇස්පනා අපිට පේන දෙයක්. අර දෙසරයක් අතගගා උරගගා සාක්ෂි කර කර ඉන්න දෙයක් නෑ. විපංචිතඤ්ඤ පුද්ගලයාට එක සැරයක් විතර හම්බෙලා කියලා දීපු ගමන් ආ හරි මට එදා නම් වැරදුනා ඊට පස්සේ මං අල්ලා ගන්නම් කියලා යනවා. නෙය පුද්ගලයාට ලක්ෂ වාරයක් කියලා දෙන්න ඕන. රූප ගෙවෙනකට පෙන්ලා දුන්නාම ඊට පස්සේ ආ වේදනා ගෙවීම පිළිබඳ බය වෙනවා. වේදනා ගෙවෙනක ගැන විස්තර කරපුවා අනේ බෑ සංඥා ගෙවෙනවා කියලා ඒකට බය වෙනවා. සංඥා ගෙවීම වෙනකොට සංස්කාර ගෙවෙනවා කියලා බය වෙනවා. එකට එකට හැම වෙලාවෙදීම ඊගාවට තියෙන එක අල්ලනවා. මොකද මේ තෘෂ්ණා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා ගංගේ ගහගෙන යන එක පිදුරු ගහේ හරි එල්ලෙනවනේ එනිසා රූප ගෙවීම පිළිබඳව විශ්වා මේ පරිචයක් අත්දැකීමක් ලැබෙනකොට එයා වේදනාව අල්ලනවා ඊට පස්සේ ගන්නන රූපයි වේදනයි දෙකම ගියත් අල්ලපා ඊට පස්සේ සංස්කාර අල්ලනවා සංඥා අල්ලනවා අපේ ওই බුද්ධ පූජාව තියෙන උපාසක මහත්තයෙක් හිටියේ හරිම ශ්‍රද්ධාවන්තයි ඉතින් මම විහාරේ වන්දනා කරලා මම එනවා ඒ වෙලාවට කුටියට. එනේ ටික වෙලා ගියාම එන්න රිලව් රැණක් එනවා හැමදාම උදේට මම බැලුව මොකද කියලා. ඊට පස්සේ උපාසකමන්තයා කිව්වා බුද්ධ පූජා රිලවුන්ට දෙනවා. මම කිව්වා අයියෝ ඕක කරන්න පටන් අරද්දී දවස් හතක්වත් ඔය එනවා ඉන්නම බෑ. කුටිය ඉන්නම දෙන්න අනේ තියන්න එපා කියලා. අනේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. මං දාන්නේ නැහැ කිව්වා. දාන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. ආය දවස් තුනක් ගෙනද තවත් රිලව් වෙනවා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ කැඳ දාන්නේ නැහැ. ඉතුරු ටික දානවා කියලා. ඊට පස්සේ මම කැඳ දාන්නත් එපා ඉතුරු ටික දාන්නත් එපයි කියලා. ඊට පස්සේ දවසේ ඒත් එනවා. ඊට පස්සේ කිව්වා මම කැඳ දාන්නෙත් නැහැ, කෙහෙගිරි දාන්නෙත් නැහැ, හකුරු ටික දානවා කියලා. ඊට පස්සේ කිව්වා කැඳ දාන්නත් එපා, කෙහෙගිරි දාන්නත් හකුරුත් දාන්න එපයි කිව්වා. තවත් මොකද්ද පුංචි කැලක් දෙනවා ඒක දානවා. එක සැරේ හත එක පණිවිඩේ හතරට කඩලා සුමාන සුමාන ඉඩ තියාන ගියාට පස්සේ තමයි කියන්න පුළුවන් වෙන්නේ මේක දාන්න එපා ඇහෙන්නේ ඇහෙන්නේ යහරි දින මේ බුද්ධ පූජාවේ සතෙකුට දීපහම ලොකු පිනක් සිද්ධ වෙනවනේ. ඉතින් ඒක කරන්න ඕන. ඒක නිසා යාට අර පින් කිරීමේ ආශාව තියෙන තාක්කල් මේ සත්තුන් මේ කෑම දුන්නාට පස්සේ මේ විශාල අපරාධයක් වෙන ඌ කැලෙන් හොයන කාපුදෙන් දානවනම් කෑම මේ පරිස්සේ දාන්න එපා කිව්වට ඇහෙන්නේ කරන දෙයක් නැහැ බුද්ධ පූජා දාන්න එපා කිව්වම කැඳ නොදා ඊටු ටික දාන්න ඒක දාන්න බගම ඉතුරු ටික දාන්න. හරියටම රූප අතාරපන් කිව්වට පස්සේ මට කිව්වේ නෑනේ මම වේදනාව ඇල්ලුවා. හරි. ඊට පස්සේ රූප වේදනා දෙකම අල්ලන්න එපා. ආයෙ බලනකොට මෙන්න සංඥාව බදාගෙන. ඊට පස්සේ රූපත් එපා වේදනත් එපා සංඥාවත් කියපුවම අම්මෝ අද තමයි තේරෙන්නේ දැන් හොඳට තේරුණා කියලා කියලා සංස්කාර අල්ලනවා. ඊට පස්සේ කියන රූපත් එපා වේදනත් එපා සංඥාත් එපා සංස්කාරත් එපා කියපුවා දැන් නම් ස්වාමීන් වහන්සේ කැඳේ ගල බේරුවාගේ টොප් එකට බණ තේරෙනවා ෂෝක් එකට තේරෙනවා කියලා විඥානය අල්ලගන්න. ඒකත් අල්ලපු දවසේ හොඳ නරක කියන්න මිනිහා එන්නේ නැහැ. මොකද ඌත් පුද්ගලයා හැඳි ගෑවිලා ගිහිල්ලා නේද? භාවනා කරන මිනිහත් ගිහිල්ලා. පුද්ගලෙක් ඉතුරු වෙනවනම් ඉතුරු වෙන තාකල් එක්ක රූපාලලා එක්ක වේදනාලලා එක්ක සංඥාලලා එක්ක සංස්කාරලා විඥාන. ඔක්කොම අයින් වෙච්ච දවසේ එයාට පුද්ගලයයි කියලා කියන්න බෑ. එයාට අර අපායන ගමන නතර වෙලා තියෙන්නේ. එයාට බර බිම තියලා තියෙන්නේ. අර කාටවත් ස්තුති කරන්න ඕනේ නැහැ. මොකද දන්නෝ කොච්චර උපදෙස් දුන්නත් අපේ හිත ගෙවම් කරන ක්‍රමයට කැමති නැහැ. අපි හිත ක්ෂය කරන ක්‍රමයට කැමති නැහැ. අපි හිත වැය කරන ක්‍රමයට කැමති නැහැ. අපි හිත නිරුද්ධ කරන ක්‍රමයට කැමති නැහැ. අස්පස් කරන ක්‍රමයට මොන්නව හරි කමන්නේ එකතු කරන්න හැදන්නේ. ඉතින් මේ එකතු කරන සේරම පංච උපාදානස්කන්ධයට දාලා පෙන්නලා සරෝජන්සේ ශිල්පෙන් එක එක එක එක ලුණු ගෙඩික පොත්ත ගලවනවා වගේ කෙහෙල් කඳක පොත්ත ගලවනවා වගේ ගලවලා ගලවලා අන්තිමට ගියාට පස්සේ නෝ මදයක් නැහැ මේකේ. අල්ලගන්න හරයක් නැහැ. ඕකත් තව පොත්තක් විතරයි. ඕකත් මේ මම මේ මගේ මේ මගේ ආත්මය කියා ගන්න නැතුව අන්තිම තුනිය ගොබේට ගිහිලා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒකත් අතහරින්න ඕනේ මොකද ඒක හරයක් නැහැ ලුණු ගෙඩියේ මැද තියෙන ගොබේ හරයක් නැහැ කිහිල් ගහේ මැදම තියෙන ගොබේ හරයක් නැහැ එතින්දී අනකම් භාවනා කරන්න පතර පතර පතර පතර ගලවන්න ඕනේ ඉතින් ඒක රූප පිළිබඳ ඉගෙන ගත්ත පාඩමමයි වේදනාවටත් තියෙන්නේ. නමුත් අපි අර ගංගේ ගහගෙන යනකොට අහුවෙන අහුවෙන දේ අල්ලනවා වගේ හැම කෙනාම පහම අල්ලන්නේ සමහරු Tamanට අදාළ රූපෙන් ඉගෙන ගත්තට පස්සේ එක්ක වේදනා සංඥා සංස්කාර කියන තුන අනුව චරිත තුනක් තියෙනවා. වේදනා අල්ලන්නේ సౌందర్యාත්මක මිනිස්සු. රූපලාවන්‍ය හැඩතල නැත්නම් අපි කියන සාහිත්‍ය අල්ලන මිනිහා වේදනා පැත්ත යනවා. සංඥා අල්ලන්නේ sannivedanaya පැත්ත සම්බන්ධ වෙන අය. සලකුණු තමයි සංස්කාර අල්ලන්නේ සුචරිතවාදියා. සිල්වන්ත වෙන්න හදනවා නිර්මාණ කරන්න හදනවා ඒවද කියලා ඉතින් ආ හිතනවා ඒක ලොකු පිනක් මට භාවනා කරන්න කරන්න දැන් මම නිර්මාණශීලීත්වය වැඩි වෙනවා මට දේවල් හඳුනාගැනීමේ ශක්තිය වැඩි වෙනවා රසවින්දනය වැඩි වෙනවා කියලා ඒගොල්ලෝ අර වේදනා සංඥා සංස්කාර රස කරන්න පටන් ගන්නවා භාවනා නිසා ඇත්තට මේක වෙනවා ඇත්තටම හිත ප්‍රණීත වෙනවා ප්‍රණීත වෙනකොට හැකියාවල් වැඩි වෙනවා. නමුත් ඒව එකක් හරි ඇල්ලුවොත් කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ තමයි. රූප වෙනුවට වෙන මොකක් හරි අල්ලනවා. හැබැයි ඒ වෙනස බොහොම ආඩම්බරයෙන් කරන මාන් දැන් ওই කැහි ගෑණිත් එක්ක නැහැ. මන් දැන් ඉන්නේ හැබැයි හොටු ගෑණිත් එක්ක. ওই මොකක් හරි එකකින් අල්ලනවා. ඉතින් අපි අපි කාට සාක්ෂි වෙලා අපි කියන්නේ උඹ කැහි ගෑණි අත හැරියට යකෝ දැන් හොටු ගෑණි අල්ලලා ඉන්නේ කියන කල්යාණ මිත්‍රෙක් හම්බුනේ නැත්තම් හොටු ගෑණි ගියයි ඔයා දීපු කැහි ගෑණි වලට මම ආවා අනේ හරි ෂෝක් මට හොටු තියනවා කියන්නේ දීලා අල්ලන්නේ තව ගුණක් තමයි. ඉතින් අදට මම හිතනවා අද ධර්ම දේශනාව ඇති කියලා මේ පමණකින් මේක තව ඉස්සරහට යනකොට ਸਰවචන්සි පෙන්නනවා මේ බර ගෙනියන මෝඩයා. දැන් මේ පෘ탁 පුද්ගලයා කියන මිනිස්සයා මේක අල්ලන්නේ নানা ප්‍රකාර හේතු කියලා. හැබැයි තනි හේතුව තණ්හාව. ඔය කවුරු මොන දහංගට දැම්මත් කවුරු මොන බයිලා කිව්වත් මේකේ තෘෂ්ණාව නිසා යල්ලන්නේ ගෙවන් කිරීමට ගියාට පස්සේ අපි දන්නවනම් ඒක දීලා මේක ඇල්ලුවට කමක් නැහැ මේක ඊට වැඩිය සියුම් නක්. ඒක දීලා ඊගාවෙක ඇල්ලුවට කමක් නැහැ ඒක ඊට වැඩිය සියුම් නක්. ඒ නිසා මතක තියාගන්න කිසිම දෙයක් මේ ලෝකේ අතහරන්න බෑ අල්ලන්න නැතුව. අල්ලන්න ඕනේ අල්ලන්න ඕනේ ගොරෝසු දෙයක් වෙනුවට සියුම් දෙයක්. ඊට පස්සේ ඒ සියුම් දෙය අතහැරලා ඊට වැඩිය සියුම් දෙයක්. ඒ නිසා තමන් අල්ලන දේ අරමුණු කරන දේ නිමිති ගන්න දේ එන්නේ සියුම් වේගන යනවනම් එහෙනම් මතක තියාගන්න මේකට කියන බර නික්ෂේප කරනවා කියලා. බර හරනවායි කියලා. හැබැයි අල්ලපු දේ හොඳට දැනගන්න මම දැන් ඇල්ලුවේ ආස්වාසය මෙන්න ඒකේ ස්වභාවික ලක්ෂණ ගති ලක්ෂණ ආස්වාසයේ සියුම් වෙනකොට මෙන්න මේකයි මං අල්ලලා තියෙන්නේ කියලා සපේලා කියන්න බැරි නම් එහෙනම් දෙක කලවම් වෙලා තියෙනවා. ඒ නිසා මේක සියුම් වේගන ගතියකට යනවනම් මතක තියාගන්න මේ මගේ දක්ෂකමක්වත් දෙයියෝ දීපු එකක්වත් නෙමේ ਸਰුවචාන්සේගේ ප්‍රතිපදාවේ දක්ෂකම. මේ ප්‍රතිපදාව දක්ෂ නිසා අනිවාර්යම කෙලස් ගෙවෙනවා. නමුත් මේක දරාගෙන ඉන්න පුළුවන් කමක් මට නැහැ. ඒකට තරම් වෙන මානසිකත්වයක් මගේ නැති නිසා හොදෝද මඩේ දාන. ඒත් ප්‍රශ්නයක් නෑ. කවදා හරි කමඨාන සුද්ධ වෙච්ච දවසේ තේරෙයි මේ නැවත හොද හොද මඩේ දැමන එකේදී මඩේ දාන්න දෙවන්නේක් නෑ මමමයි. ඒක නිසා මේ මඩේ දාන්න ඉස්සලා දැනගත්ත දවසේ කරන්න දෙයක් නැහැ නොකර ඉන්න දෙයක් තියෙනවා. කිරීම නෙවෙයි වෙලාට තියෙන කුසල් නෙවෙයි තියෙන්නේ. පව් නොකර සිටීම ඒක තේන දාසික තීරුම් ගන්නවත් එක්කම ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒක නිසා සරුවචන්සේ සැක නැතුව කැත නැතුව මේක ඉදිරිපත් කරනවා මොකද තේරුම් ගත්ත දවසේ මිනිස්සු අනිවාර්යයෙන්ම බුදුන් කියන්නේ කවුද කියලා තේරුම් ගන්නවා. අනිවාර්යයෙන්ම ධර්මය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවා. අනිවාර්යයෙන් මෙවැනි දෙයක් මේ පවත්වාගෙන ඉන්න සංඝයා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. අනිවාර්යයෙන් මෙහෙම දෙයකට මම මේ රැකපු සීලේ මට කොච්චර උදව් වෙනවද කියලා. තමන්ගේ සීලය තේරුම් ගන්න. එතකොට අවෙක්කප්පසාදයක් පහළ වෙනවා. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ සහ සීලය පිළිබඳව ඒකත් දැනටමත් මේ අත්තන්ගේ වැඩෙනම ඇති. නමුත් මේක එක කට්ටයක් පන්නලා හොඳටම තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් කල් අපි අම්මා අප්පා ඇදහුවා සල්ලි ඇදහුවා බැංකු ගිණුම් ඇදහුවා රක්ෂණ සංස්ථා ඇදහුවා নানা ප්‍රකාර දේවල් ඇදහුවා ඔක්කොගෙම තියෙන පුස්සක් විතරයි අදහනවා නම් අදහරපන් අදහන්න වටින දේ සද්දේය වස්තුව මොකද්ද බුදුන් මොකද්ද සද්දේය වස්තුව ධර්මේ මොකද්ද සද්දේය වස්තුව සංඝයා මොකද්ද සද්දේය වස්තුව තමන්ගේම සීලේ එව්වයින් පරිබාහිර මොනව ඇල්ලුවත් බරක්. ඒ සමාන ආතතියක් එනවා. ඉතින් මේ බණ අහනකොට ලැබෙන සුතමේ ඥානෙ නිසා අඩුගානේ සුතමේ ඥාන මට්ටමින් ඒ අසහනිය දුරු වීම පිණිස මේ ධර්මයේ දවසේ ධර්මයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා